හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි අද මේ අඟහරුවාදා දවස නිවන නිවීම දේශනා මාලාව සාකච්ඡා කරන්න තමයි යෙදලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට හත් වෙන දේශනේ ගත කරනවා. ඒ වගේම ලොකු සානන්සේ නැති නිසා ඒක පොඩ්ඩක් අපිට වගකීමක් වශයෙන් පැරලා තිනවා දිගට කරගෙන යන්න. ඉතින් අපි මේ වෙනකොට දේශනා ගණනාවක් පහු කළා හත්වෙනි දේශනය දක්වා පැමිණලා තිනවා. අපි ඒතොර කරන්නේ මේ වසර ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කරපු දේශනා මාලාව අපි එක අතකින් සාකච්ඡාවට බඳුන් කිරීමක් තමයි කරන්නේ. මොකද <clears throat> උන්වහන්සේ එක දේශනාවක සෑහෙන්න සාරගර්භ කරුණු රසක් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් එක අතකින් අපිට මේ එක දේශනාවක් ඉවර කරන්නත් සාකච්ඡා හතරක් පහක් සමහරට හයක් හතක් පවා ගත කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරමට මේකේ වටිනා මේ සාරවත් අර්ථ රසක් ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මේක කරාට අපි තාම පැමිණලා තියෙන හත්වෙනි දේශනාව මේ තමයි අපි පසු කරමින් යන්නේ. ඉතින් අපි ගිය පාර 138 වෙනි පිටුවේ තමයි ගත කළේ. මම ආරාධනා කරනවා එතකොට ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට මම හිතන්නේ දා අපි මේ 138 වෙනි පිටුවේ තියෙන ප්‍රධාන ඡේදයේ අගහරියට වගේ අපි ගියා. නමුත් <clears throat> මම හිතනවා අපි මූල ආරම්භයක් වශයෙන් ඒකේ මුලින්දම පටන් ගමු කියලා. අවසරයි. නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නිවන නිවීම හත්වෙනි දේශනය 138 වෙනි පිටුව. මෙන්න මේ විදිහට එතකොට අපිට පේනවා ප්‍රභාස්වර සිත පිළිබඳවයි මේ ප්‍රකාශ කරන්නේ. අර අනිදස්සන අනන්ත සබ්බතෝපක විඥානය. රහතන් වහන්සේගේ සිත පිළිබඳවයි මෙතන මේ කියවෙන්නේ. දැන් මේක ගැඹුරුම එහෙම නැත්නම් පුළුල් මාර්ථයෙන් නැතත් අපි කාරණේ තේරුම් ගැනීමට ගත්ත සිනමා උපමාව නැවතත් මතක් කරගත්තොත් අර විදිහට දවල් කාලයේ පෙන්වන චිත්‍රපටියේ කෙනෙක් සම්පූර්ණයෙන්ම චිත්‍රපටියේ নিমগ্ন වෙලා එහෙම පිටින්ම සිනමා ලෝකයේ ගැලිලා ගත කරන අවස්ථාවේ අදීසියෙන්ම විශාල ආලෝකයක් ඇවිත් සම්පූර්ණ ශාලාවම ඒකාලෝක වුණා නම් මොකද වෙන්නේ? අපි මේ දේශනාවේ නිර්වාණය අරමුණු කරගෙන යොදාගත්ත වචන එක්තරා සීමිත අර්ථයකින් නැවතත් මතක් කරගත්තොත් සබ්බ සංඛාර සමතයක් ගැන අපි සඳහන් කළා. අර චිත්‍රපටිය පිළිබඳ සංස්කාරයන් සමතය වෙනවා. ඒ කියන්නේ අර නළු නිලියන්ගේ ඇඳුම් පැනඳුම් මේවා ඔක්කොම එහෙන් පිටින්ම සමහර විට ඒක වෛවර්ණ චිත්‍රපටියක් වෙන්න පුළුවන්. වෛවර්ණ චිත්‍රපටිය විවර්ණ වෙනවා. අර ආලෝකය ආවා. තිරයේ තියෙන දර්ශනය පිටතින් පැමිණි ආලෝකයෙන් එහෙම නැකිලා යනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පුද්ගලයාගේ සිතේ තිබුණු සංස්කාරයන් චිත්‍රට වටින චිත්‍රපටි නිෂ්පාදකයන් විසිනුත් තමාගේ සිතුනුත් ඇතිකරගත්තු අර සංස්කාර සමූහය తాවකාලිකව හරි සංසිඳෙනවා. සබ්බ සංඛාර සමතෝ කියන එක සීමිත අර්ථයකින් එතනක් ගන්න පුළුවන්. ඒකකින්ද? එතකොට <coughs> අපි මෙතන මේ දිගට යන්නේ හත්වෙනි දේශනාවට ඇතරම මුල් වෙනවා එක්තරා ප්‍රබල ගාතාවක් මේ ගාතාව අන්තර්ගත වෙන්නේ කේවඩ සූත්‍රයේ දීඝනිකායේ එන. ඉතින් මේ ගාතාවේ ප්‍රධාන අර්ථ කීපයක් තමයි මේ ස්වාමීන් වහන්සේ මතක් කරගෙන යන්නේ. ගාතාව පොඩ්ඩක් කෙටියෙන් මතක් කරනවා නම් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභා සුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති කියන මෙන්න මේ ගාතාව තමයි එතකොට මේ මෙතන මේ සාමින්හන්සේ සාකච්ඡාවට ගන්නෙ ඉතින් මේකේ විවිධාකාර අර්ථකථන පසු කාලීනව දීලා තියෙනවා දැන් සාමින්හන්සේ මෙතෙක් කරගෙන ආපු නිවන නියම දේශනා මාලාව මුල් කරගෙන නිවැරදි අර්ථකථනයක් දෙන්න තැන් උත්සාහත් වෙනවා. එතකොට මේ විඥානං අනිදස්සනං කියන ඒ පදයේ තියෙන අනිදස්සන කියන වචනේ මේ වෙනකොට සෑහෙන සාකච්ඡා කළා. ඊළඟට අනන්තං කියන වචනයත් ඒ වගේම සාකච්ඡා කරා. ඊළඟට සබ්බතෝ පබං කියන වචනය ඊට පස්සේ අපි ගිය සතියේදී සෑහෙන සාකච්ඡා කළා. මේකේ ප්‍රධාන අර්ථයක් වශයෙන් දෙනවා මේ ප්‍රභාස්වර බවක් නැත්නම් පබහා කියන අර්ථය මොකද්ද දීප්තිමත් බව කියන වගේ අර්ථයක් තමයි මේ පබහ කියන එකෙන් දෙන්නේ. ඊට අමතරව ධම්මජීවසානාසේ ගිය සතියේදී අර ප්‍රභවය කියන නැත්නම් මූල ස්වභාවය කියන අර්ථයත් හඳුන්වා දුන්නා. දැන් කටුකුරුන් සානාසේ විශේෂයෙන් පබහ කියන වචනයට අර්ථකථනයක් දෙනවා. දැන් යම් යම් සූත්‍ර උකහා දක්වමින් දැන් උදාහරණයක් වශයෙන් චන්ද්‍රා චන්ද්‍රයාගේ ප්‍රභාව, ගින්නේ ප්‍රභාව, සූර්යාගේ ප්‍රභාව, ඊළඟට ප්‍රඥාවේ ප්‍රභාව කියලා මෙන්න මේ ප්‍රභා හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා. ඒකෙන් මේ අපි දන්නවා චන්ද්‍රයාගේ ප්‍රභාව සූර්යයා ප්‍රභාවට වඩා අඩුයි. ඊළඟට අපි තුමු ගින්නේ ප්‍රභාව ඊටත් වඩා අඩුයි. නමුත් මේ හැම එකටම වඩා ප්‍රඥා ප්‍රභාව කියන එක බොහොම ප්‍රබලයි නැත්තම් උත්තරීතරයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද එතෙන්දී මේ ආලෝකයක් ගැන නෙමෙයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මෝහ අන්ධකාරය දුරු කිරීමේ හැකියාව තියෙන්නේ මේ ප්‍රඥා ප්‍රභාවට විතරයි. අනිකුත් චන්ද්‍රයාගේ ආලෝකයෙන්වත්, ගින්නක ආලෝකයෙන්වත්, සූර්යාගේ ආලෝකයෙන්වත් මෝහයේ තියෙන ආලෝක මේ අඳුර දුරු කරන්න බෑ. නමුත් මේ මෝහයේ තියෙන අඳුර දුරු කරන්න පුළුවන් ප්‍රඥා ආලෝකයට පමණයි. එතකොට මේ ප්‍රඥා ආලෝකය නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිමාසං චතස්සානම් පබහානම් යදිනම් පඤ්ඤප්පභා කියලා ඒත දග්ගම් වික්කවේ ඉමාසං චතස්සන්නං පබහනං යදිදං පඤ්ඤප්පභා කියලා මේ සියලු මේ හතර ආකාර ප්‍රභාවන්ගෙන් ආලෝකයන්ගෙන් මේ ප්‍රඥා ප්‍රභාවම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ මේ ඒක ඔස්සේ අපි ඊයේ මේ ගිය සතියේ සාකච්ඡා කරගෙන ගියා. ඊට පස්සේ දැන් මේ අර්ථකථනය විස්තර කරන්න ස්වාමින්වහන්සේ ඇඳගත්තා එක්තරා උපමා මේ උපමාවක් මේ ඒක තමයි මේ චිත්‍රපටි උපමාව. ඒ කියන්නේ දැන් චිත්‍රපටියක් පෙන්වනකොට අපි හිතමු දවල් කාලේ නම් චිත්‍රපටිය පෙන්වන්නේ අඳුරු පුළුවන් තරම් මේ මුළු ප්‍රදේශයේම අඳුරු කරලා දොරවල් වහලා ජනෙල් වහලා කළු තිර ඇදලා එහෙම සම්පූර්ණයෙන්ම අඳුරු කරලා කරපු පසුබිමක තමයි මේක පෙන්වන්නේ. ඊට අමතරව දැන් ඉස්සරහා තිරයක් තියෙනවා. ඒ තිරෙත් අඳුරු වෙලාවේදී පේන්නේ නැහැ. නමුත් අර ප්‍රොජෙක්ටර් එකෙන් එන ආලෝකය ඒ තිරේ මතට පතිත වුනහම ඔන්න මේ යම්කිසි චිත්‍රපටයක් මැවෙනවා. යම් යම් රූපරාමු ඒ තුල දිස් වෙනවා. දැන් මේ රූපරාමෝ ඇත්තටම සකස් කරලායි තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රොජෙක්ටර් එකකින් එන ආලෝක කදම්බයක් කරහා තමයි මේ ටික ඔක්කොම පෙන්වන්නේ. දැන් ඒ සඳහා වමනාකරණයේ අඳුරු පසුබිමක් දැන් සකස් කරලා තියෙනවා. ඊට අමතරව සද්ද එහෙම දාලා. ඉතින් ඒකට වමනා කරන තව තව අඩු වැඩියක් සකස් කරලා තියෙනවා. ඊට අමතරව දැන් මේක මේ චිත්‍රපටිය නරඹන්න නරඹන්නන්නෝ නරඹන්නෝ තමන්ගේ හිතේ තියෙන රාග ද්වේෂයන් මුල් කරගෙන මේකේ තමන් තුළ චිත්‍රපටයක් හදාගන්න. ඒකයි ස්වාමීන් වහන්සේ නිතරම මතක් කරනවා මේකේදී මේ දේශනා මාලාවේදී. ඉතින් අවසාන අර්ථකථනය වශයෙන් ගත්තොත් චිත්‍රපටියක් මේ සිනමා ශාලාවෙන් නෙමෙයි පෙන්වන්නේ. ඇත්ත වශයෙන්ම චිත්‍රපටිය හැදෙන්නේ සංස්කරණය වෙන්නේ අන්තිමේදී නරමන්නාගේ හිතේ කියලා. මොකද නරමන්නාගේ හිතේ තමයි මේ ඇලීම් ගැටීම් ඔක්කොම මේ ආශ්‍රව ස්වභාවයන් තියෙන්නේ. ඊට අනුරූපීව අර පෙන්නන චිත්‍රපටයේ දක්වන රූපරාමු එකට ඇඳගෙන මෙයා තමයි ඇතුලේ ඔක්කොම Tamanට ගැළපෙන විදිහේ කතාවක් ගොඩනගා ගන්න. දැන් මෙන්න මෙහෙම පසුබිමක් තියෙනකොට දැන් යම්කිසි මේ නරඹන්නේක් එයා ඉන්නවා සම්පූර්ණයෙන්ම දැන් මේ පෙන්නන තිරේ පෙන්නන මේ රූප දර්ශනත් එක්ක මුලා වෙලා ඒ තුලින්ම හදාගත්ත කතන්දරයක අතරමං වෙලා ඒ ඒ චිත්‍රපටියෙන් මවලා දෙන ලෝකය තුල සම්පූර්ණයෙන්ම දැන් භව තත්වයකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න ඔහොම පසුබිමක් තියෙද්දී දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැන් මතක් කරලා දෙනවා. එකපාරටම අපි හිතමු වටේ තියෙන දොරවල් විවෘත වුණොත් නැත්නම් ජනෙල් ඇරියොත් එහෙම අර තිරයට දැන් වටෙන් පිටින් ආලෝකයක් එන්න පටන් ගන්නවා. දැන් මෙතෙක් වෙලා මුළු පසුබිමම අඳුරු කරගෙන තමයි මේ වැඩේ කෙරුණේ. නමුත් දැන් මොකක් හරි හදිස්සියක් නිසා දොරවල් ඇරලා දැම්මොත්, ජනෙල් ඇරලා දැම්මොත් අර තිරයට දැන් මේ බාහිරින් ආලෝකයක් එන්න ගන්නවා. ඉතින් එතකොට මොකද දැන් වෙන්නේ? අර චිත්‍රපටියේ සම්පූර්ණයෙන් নিমග්න වෙලා ඒ ලෝකේ සම්පූර්ණයෙන් අතරමං වෙලා තමන්ම කතන්දරයන් ගොතගොතා සංස්කරණය කර කර හිටිය අර නරඹන්නා එක්තරා අන්දමක එක මොහොතකට ඒ තමන් කරමින් හිටිය සංස්කරණය සම්පූර්ණයෙන්ම මගහැරිලා නැත්තම් ඒ සංස්කරණය කරන්න අමතක වෙලා සම්පූර්ණයෙන්ම ආයෙත් අර පියවි ලෝකෙට එක පාටම ඇදන් වැටෙනවා. මොකද මෙතෙක් හිටිය සම්පූර්ණයෙන් චිත්‍රපටයෙන් හදලා දීපු ඒ මුලා වෙච්ච ලෝකේ එතන තමයි සම්පූර්ණ සංස්කරණය සිද්ධ වුනේ. නමුත් දැන් අර එකපාරටම මේ ආලෝක කදම්බයක් tire මතට පතිත වීම නිසා අන්න ඒ tire තිබිච්ච ඔක්කොම මේ රූපරාමු ටික මැකිලා ගියා, බොඳ වෙලා ගියා. අන්න මේ නරඹන්න තමන්ගේ හිතෙත් කර කර හිටිය සංස්කරණයන් දැන් කරගන්න දැන් ඒ නිසා අපහසු වෙනවා. නිසා අන්න සංස්කරණයන් යම් පමණකට කරන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒක සීමිත අර්ථයකින්. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කරලා දෙනවා. සංඛාර සමතයක් සිද්ධ වෙනවා. දැන් හිත ඇතුලේ තමයි පුළුවන් තරම් සංස්කරණයක් සිද්ධ වෙන්නේ. නමුත් ඒ සංස්කරණය කරගන්න දැන් අපහසුතාවයකට පත් වෙනවා. දැන් ඒ නිසා සීමිතාර්ථයකින් අන්න සංඛාර සමතයක් සිද්ධ වෙනවා. මොකද සබ්බ සංඛාර සමත කියන එක බොහොම ගැඹුරු අර්ථයක් තියෙන නිවනට මෙම දෙන සමාන අර්ථයක්. මොකද සබ්බ සංඛාර සමත කියන්නේ මේ සියලුම සංස්කාරයන් සමනය කිරීම කියන අර්ථය. එතකොට ඒකේ යම් පටු සීමාවකින් දැන් මෙන්න මේ චිත්‍රපටියේ නරඹමින් ඉන්න අවස්ථාවේදී අර වගේ දොර කවුළු විවෘත කළා මේ ආලෝකයක් ආවහමත් යම් පමණකට සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. අපි ඊට පස්සේ ඊළඟට සබ්බූ පදිපටි නිස්සග්ගෝ කියලා කියන්නේ ඒ පුද්ගලයා මමය මගේ කියලා එකතු කරගෙන තිබුණ යම් තාක් අත්දැකීම් තිබුණා නම් ඒ චිත්‍රපටි ආශ්‍රයෙන් කෙනෙක් චිත්‍රපටියක් බලනකොට අමුතු ලෝකයක ඉන්නේ. අත්දැකීම් රාශියක් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් පොදිය ගිලිහිලා යනවා. ඒ මොහොතකට. ඒ මොහොතට. තණ්හක්කයෝ හොඳට ආශාවෙන් බලාගෙන හිටිය වෛවර්ණ දර්ශනයේ තිබුණු තණ්හාව නැති වෙලා යනවා මොහොතකට හරි. විරාගෝ විරාග කියන වචනේ අර්ථ දෙකක් තියෙන බව අපි කිව්වා. නොයල්ම පමණක් නෙවෙයි. නොයල්මට හේතු වන සායම සේදියාම පාට සේදියාම. එතකොට අර පාට සේදිලා ගියාම ගියේ 아무තු දෙයකින් නෙවෙයි. විඥානයේ සීමිත ආලෝකයේ ප්‍රඥාවේ අසීමිත ආලෝකයෙන් බැහැලා ගියා. නැතිලා ගියා. නිරෝධෝ නිරෝධ කියන්නේ නැවතීම. චිත්‍රපටය එතනම නතර වුණා. සමහර විට අර යන්ත්‍ර ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි අර සඳහන් අපි කලින් සඳහන් කළා චිත්‍රපටියක් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ නරඹන්නාමයි ප්‍රේක්ෂකයාමයි එතකොට නිෂ්පාදනය කළ එක්කිනාටම තමයි චිත්‍රපටිය නවත්තන්න පුළුවන් අන්න Nirodhe එතනමයි චිත්‍රපටිය එතනම නතර වුණා නිබ්බාන නිවීම හොඳයි හොඳයි දැන් එතකොට දැන් ඊළඟ අර්ථ ටිකත් දැන් මේ චිත්‍ර චිත්‍රපටි උපමාව ආශ්‍රයෙන් දැන් කටුකුරුසන්නාංශය පැහැදිලි කරලා දෙනවා මොකද නිවනට දෙන අර්ථකතනයක් නැත්නම් නිවනට නිවන හඳුන්වන පද කීපයක් තමයි අතරම මේ හැම දේශනාවකදීම සාමින්හන්සේ මතු කරගන්නවා සබ්බ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බූපති පටිනිස්සබ්බෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං එතකොට මෙතන නිවනට නිවනේ ස්වභාවය කොහොමද කියලා විස්තර කරන පද කීපයක්ම තියෙනවා එකක් තමයි සබ්බ සංඛාර සමත කියන අර්ථය ඊට සබ්බූපදී පටිනිස්සග්ග කියන වචනේ. ඊළඟට තණ්හක්ඛය කියන වචනය, විරාග වචනය, නිරෝධ, නිබ්බාන. දැන් ඊට මේ මේ චිත්‍රපටයේ උපමාව ආශ්‍රයෙන් ඒතකොට දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා කොහොමද මෙතනත් අර දොරවල් විවෘත වුණාට පස්සේ සීමිත අර්ථයකින් සබ්බ සං මේ සබ්බ සංඛාර සමතයක් සිද්ධ වුණේ කොහොමද? එතන සබ්බ සබ්බ සංඛාරම නෙමෙයි යම් පමණකින් හෝ සංඛාර සමතයක් සිද්ධ වුණේ කොහොමද? හරි දැන් විස්තර කරනවා කොහොමද එතකොට උපදී පටිනිසග්ගයක් උනේ? සබ්බූපදී කියලා සියලුම උපදීන් අතහර දැමීම කියන අර්ථයයි නිවනට කියන්නේ. එතකොට මෙතෙන්දී අපිට තේරුම් ගන්න තියෙන්නේ යම් සීමිත අර්ථයකින් කොහොමද උපදීන් අතහැර දැම්මේ. දැන් මේ වෙනකොට දැන් මේ නරඹන්න දැන් මේ හිතාගෙන ඉන්නවා මමත් මම මේ චිත්‍රපටිය බලනවා මට මේක හරිම ආස්වාද ජනකයි. එහෙම නැත්නම් මේ පෙන්වන රූපරාමු ඇතුළට තමන්වත් ඇතුළත් කරගෙන එතන ඉන්න නළුනියොත් එක්ක තමනුත් සංගපාමින් තමන් හදාගත්ත ලෝකයේ තුල දැන් දැන් මෙයා අතරමං වෙලා ඉන්නේ. එතකොට ඒවත් එක්ක මේ අඬා වැළපෙමින් එහෙම නැත්නම් බොහොම සතුටු වෙමින් උද්දාමයටපත් වෙමින් මමෙක් හදාගෙන හිටියේ මේ තැනත්තා දැන් අන්න එකපාරට අර වගේ ආලෝකයක් පතිත වුණාට පස්සේ අර එතන ඉන්න බැරි වෙලා එකපාරට අන්න ඒ හදන් හිටිය මමත්වය හදන් හිටිය ලෝකය අන්න එතන කඩලා බින්ද වැටෙනවා. එතකොට අන්න උපදීපටි නිස්සග්ගේකුත් වෙනවා. ඊළඟට තවත් පැත්තකින් කියනවා දැන් විරාග උපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ. දැන් මේ මුළු චිත්‍රපටය සම්බන්ධයෙන් දැන් ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොකක්ද වෙන්නේ කියලා බොහොම කුතුහලයකින් බොහොම තණ්හාවකින් ඇලිලා බැඳලා හිටිය මනුස්සයාට දැන් එතන ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා මොකද අර එකපාරටම ඔක්කොම බොඳ වෙලා ගියා. ඉතින් විරාග කියලා කියන්නේ අන්න අන්න වගේ පාට මැකිලා කියන ගියා කියන වගේ අර්ථයක්. එතකොට මේ පාට මැකිලා ගියාට පස්සේ දැන් මේකට තණ්හාවක් කරන්නත් බැරි වෙනවා. මොකද මේකට ඇලෙන්න විදිහක් නැහැ. මේක ඇලෙන්න තරම් රසයක් නැහැ දැන්. එක අතකින් අන්න විරාගයක් පහළ වෙනවා. ඒ විරාගයක් පහළ වීමම තමයි අන්තිමට ඒ තණ්හාව නැති වුණා කියන්නේ. ඒ කියන්නේ තණ්හාව දැන් පවත්වන්න දෙයක් නැහැ. මොකද මොකද එතන රසයක් නැති තරම්. ඒකට තණ්හක්ඛය කියලා ස්වභාවයක්. තිබිච්ච තණ්හාව ෂේ වෙලා යාමක්, ඇති වෙලා යාමක් ඔන්න සිද්ධ වුණා. ඊළඟට ඒකේ රූප රූපරාම වල අර තිබිච්ච වෛවර්ණ ගතියක් නැතිලා ගියා. ඒක නිකන් දැන් බොඳ වෙච්ච මේ ඈලි මෑලි වෙච්ච ස්වභාවයකටපත් වුණා. පාට මැකිලා ගියා. ඊළඟට නිරෝධ කියලා කියන්නේ නැවතීම. දැන් එයා මෙතෙක් වෙලාවක් දැන් හොඳට ලෝකයක් එයා තුළ හදාගෙන බොහොම ලස්සන ලෝකයක දැන් එයා අතරමං වෙලා සතුටු වෙමින් අභිනන්දනය කරමින් දැන් හිටියා. එකපාරට අර ජනේල ටික දොරවල් ටික අරපු ගමන් අන්න ඩහ් ගාලා එක නතර වුණා. අන්න නිරෝධ කියලා ළඟේ තත්වයකුත් දැන් මේ එතකොට මේ යෝගාවච මේ කවුද මේ නරඹන්න ඔන්න අත්දකින්න. ඊට පස්සේ තමයි දැන් මෙයා ඒ ඒ ලෝකේ අතරමං වෙලා ඉන්නකොට සම්පූර්ණ මෙයාගේ හිතේ රාගයෙන් දැවි දැවි, ද්වේෂයෙන් දැවි දැවි සම්පූර්ණ මේවා තුල පැටලි පැටලි සම්පූර්ණ ආවේගශීලීව බොහොම උද්දාමයටපත් වෙලා හිටියේ. නමුත් දැන් අර අර ටික ඔක්කොම මැකිලා ගිහිල්ලා විරාගයකටපත් වෙලා තණ්හාවක් නැතිලා තිබිත්ත මමත්වයක් දුරුනාට පස්සේ අන් තැන ඒ තැනත්තා එහෙම්ම නිවෙන්න පටන් ගන්නවා. එහෙම්ම අර තිබිච්ච රත් වෙච්ච ස්වභාවය වෙනුවට දැන් එහෙම්ම නිකන් පොළොවට කඩම් පාත් වුණා වගේ ඔන්න ආයෙත් හීතල වෙන්න පටන් ගන්නවා. අර ප්‍රේකෝප වෙලා දැන් මේ අහං හිටිය බලං හිටිය දේවල් වලින් අන්න ආයින් වුණා. දැන් ඔන්න ආයෙත් සම්මුණයටපත් වෙනවා. දැන් මේ ආයෙත් සාමාන්‍ය ලෝකෙට පියවි ලෝකෙට පැමිණෙනවා. ඒතකොට එතනදී අන්න නිවීමක් සිද්ධ වෙනවා. කියලා අන්න අපිට තේරුම් තේරුම් යනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් කටුකුරුන් සානාසයතෝට මේ උපමාවක් ආශ්‍රයෙන් පෙන්නනවා. සිනමාවක් බලමින් චිත්‍රපටයක් බලමින් හිටිය මිනිස්සෙකුට මෙන්න මේ වගේ වෙලාවකදී වෙන්නේ මොකද්ද? ඒ වගේමයි මේ සම්පූර්ණ වෙනත් රාග ద్వේෂ වලින් පැටලිලා ඒවැය තුළ ඉබඳු ලෝකයක පැටලිලා ඉන්න මිනිස්සෙක් බුදුරයන් වහන්සේ පෙන්නපු පාර පරිහරණය කළා නැත්නම් භාවනාවක් වඩලා එතෙන්දි කෙලෙස් සමනය කළා එතෙන්දි නිවෙන්නේ කොහොමද කියලා එතකොට මෙන්න මේ කෙනෙක් මේ නරඹන්නේක් ආලෝකයක් අර තිරේ මතට පතිත වුණාට පස්සේ එයාට සිද්ධ වෙන ස්වභාවයයි නැත්තම් යෝගාවචරයේ අනිත් පැත්තෙන් බුදුරජාන් වහන්සේ කියපු දහම අනුගමනය කළා ප්‍රතිපත්තියක් රැකලෙවලා ත්‍රිලක්ෂණය වටහාගෙන අන්න විරාගයන් මතුවලා සංස්කාරයන් සංස්කාර සමතේටපත් වීමත් කියන මෙන්න මේ දෙක සංසම්මනය කරලා පෙන්නනවා. හොඳයි. යම්කිසි ආවේග උද්වේග සංවේග ඇති වෙලා තිබුණා නම් චිත්තපටිය නිසා ඒවා එහෙන් පිටින්ම මොහොතකට හරි සංසිඳෙනවා අර ආලෝකය ආවහම. ඔන්න එතකොට අපට දන්නා දෙයින් නොදන්නා දේ පිළිබඳව සමහර විට යම්කිසි අවබෝධයක් මේ චිත්තපටි උපමාවෙන් ඇති කරගන්න පුළුවන්. සම්බතෝ පබහ කියන එක ඔය අර්ථය. දැන් එතකොට ගාතාව හුඟක් දුරට අපි විග්‍රහ කරලා ඉවරයි. ඇත්ත වශයෙන්ම මුල් පදේ තියෙන වචන කීපේ තමයි පෙර අපර දෙදිග උකතුන්ට මහා ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. අපි තවම අටුවාචාරින් වහන්සේලාගේ මත ඉදිරිපත් නොකළේ උන්වහන්සේලාට අගෞරවයක් නිසා නෙවෙයි. ඒකත් අවිනිශ්චිතව අර්ථ කීපයක් දී ඇති නිසායි. ඒක අපි අගදී සඳහන් කරනවා මේ ඉදිරිපත් කළ විවරණයත් එක්ක සංසන්දනය කිරීමට අවස්ථාවක් ලබා දීමට. නමුත් දැනට මේ ගාථාවේ අවසාන පදේ ගැනත් යමක් කියන්න වෙනවා. අවසාන පදේ තියෙන්නේ විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. දැන් අර නාමයක් රූපයක් විරුද්ධ වුණා. ඇත්ත වශයෙන්ම නාම රූප නිරෝධය වගේ තමයි. සිනමා තිරේ තිබුණු ඔක්කොම දේවල් මැකිලා ගියා කියන එක වගේ නාම රූපේ නැති වුණා. විඥානස්ස නිරෝධේන. මෙතන විඥානස්ස නිරෝධේන කියන්නේ මක් නිසාද? අර අபிසංකත විඥානයයි මෙතන කියවෙන්නේ. අර කලින් තිබුණ අபிසංකත විඥානයේ නිරෝධය. විඥානස්ස නිරෝධේන. ඉත්තේ තං උපරුජ්ජති. ඒ අபிසංකත විඥානයාගේ නිරෝධයෙන් මේ සියල්ල උපරෝධණය වෙනවා. දැන් මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් නිරුජ්ජති උපරුජ්ජති කියන වචන සමානාර්ථවත් වචන හැටියටයි සැලකෙන්නේ. බොහෝ සූත්‍රවල සමානාර්ථවත් හැටියට සමහර විට පිළිගන්නත් පුළුවන් විදිහට පේනවා. වෙන එකක් තබා මහා නිද්දේශාදී පැරණි අටුවාවලත් උපරුජ්ජති නිරුජ්ජති කියලා ඒ විදිහටත් අර්ථ විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ ගාථාවේ ඊට වඩා යම්කිසි ගැඹුරක් තියෙන බව අපට පේනවා. මේ එක ගාථා පදයෙන් පවා විඤ්ඤාණස නිරෝධේන ඉත්තේ තං උපරුජ්ජති. එතකොට විඤ්ඤාණය නිරුද්ධ වීමකුත් නාම රූපය ගැන උපරුජ්ජති කියලා වචනයකුත් කියවිලා කියවිලා තියෙනවා. මෙතන යම්කිසි විශේෂයක් තියෙනවා. එපමණක් නොවේ. අපි එදා යන්තමින් සඳහන් කළා මේ ගාථා ධර්මයේ දේශනා කිරීමට බුදු පියාණන් වහන්සේ අරමුණු කළ අවස්ථාව පිළිබඳව යම්කිසි පසුබිමක් හැටියට. මේකට හේතු මේ එක්තරා භික්ෂුවකට ඇති වුණු ගැටලුවක්. ඒ ගැටලුව කුමක්ද? නිකන් ඉන්න වෙලාවට හිතිච්ච අදහසක් ප්‍රශ්නයක්. මොකක්ද? සත්‍යයි මේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධන්ති. එතන තියෙන්නේ නිරුද්ධන්ති කියන එකයි. වචනයයි. නිරුද්ධං නිරුද්ධන්ති කියන වචනයයි. පළමුවෙන්ම මේ භික්ෂුවට ඇති වුණේ නිරුද්ධන්ති කියන වචනයක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොතැනක නම් මේ සතර මහා භූතයෝ නිරුද්ධ වෙද්ද කියන ප්‍රශ්නය. මේ භික්ෂුවට ඇති වුණේ. ඉතින් මේක නිරුද්ධ වෙච්ච තැන හොයාගන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයේ ඔස්සේ මේ භික්ෂුව ගියා. අපි ඒ කාරණේ කලින් සඳහන් කළා. අන්තිමේදී මහා බ්‍රහ්මයා ඇයි මෙච්චර දුර ආවේ බුදු පියාණන් වහන්සේ ඉදිරි ඉඳෙද්දී කියලා බුදු පියාණන් වහන්සේ ළඟට යවුවහම බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම කළේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම නොවේ. මහාන මේ ප්‍රශ්නය ඇසූ හැටිම වැරදි. හොඳයි අපි චුට්ටක් කතා කරමු. දැන් එතකොට මේ අතනම මේ කේවඩ සූත්‍රයේ එන ඒ ප්‍රධාන ගාතාවට පසුබිම් වෙච්ච කතාව තමයි නැවතත් පොඩ්ඩක් මේ කටුකුරුන් සානාංශය මතක් කරන්නේ. එක අවස්ථාවකදී වික්ෂුන් වහන්සේ කෙනෙක් හුදකලාව ඉන්නකොට උන්වහන්සේට එතකොට මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ දැන් සතර මහා ධාතුවක් කියලා දැන් ධහමේ සඳහන් වෙනවා නැත්නම් මේ භෞතික දේවල් තියෙනවා කියලා පේන්න තියෙනවා. ඉතින් මේ දේවල් යම්කිසි සම්පූර්ණයෙන්ම නැති වෙලා යන තැනක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇති වුනහම මේ මේ ස්වාමින්වහන්සේ ඉතින් සියල්ල දත් මේ බුදුරජාන් වහන්සේ සර්වඥන් වහන්සේ වැඩහිඳිද්දිත් මහණ වෙලා ඉඳන්දිත් මේ හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් අහන්න නැතුව දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට යනවලු මේ කොහෙද මේක නැති වෙන්නේ කියලා බලන්න. නැති වෙන්නේ කියලා අහ අහ යනවලු දෙවියන්ගෙන් අහන්න යනවා, බ්‍රහ්මයන්ගෙන් අහන්න යනවා. ඒක අපකින් තියෙන ලැජ්ජාවට කාරණාවක්. මොකද බුදු කෙනෙක් ඉඳද්දි ඇයි මේ දෙයියෝ පස්සේ යන්නේ? නැත්තම් බ්‍රහ්මයෝ පස්සේ යන්නේ කියන එක. කෙසේ නමුත් ඉතින් අන්තිමට මහා බ්‍රහ්මයා ගාවට ගියාට පස්සේ මහා බ්‍රහ්මයා කියනවලු මේ මෙච්චර දුර ආවේ ඇයි? මේ මෙතන සබ්‍රක්ඥන් වහන්සේ වැඩ ඉන්නව නේද? කියලා අන්න නැවතත් ඒ ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥන් වහන්සේ ගාවටම නැවතත් එවනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මේ ටික විස්තර කරන්න ගන්නෙ මොකද? දැන් මේ ගාථාවේ එනවා අතරමඟ එනවා මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් වලකින්නේ නැත්නම් උපරෝධණය වෙන්නේ කොහෙද කියන වගේ අර්ථයක් ප්‍රශ්නයක් තමයි මේ ස්වාමීන් වහන්සේ අහන්නේ. ඒකට ඒකට දීපු උත්තරය තමයි මේ ඇත්තටම මේ අවිඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන මේ ගාතාව. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඒකට දීපු උත්තර ගාතාව තමයි මේ මෙතන තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මුලින්ම අහන්නේ මේ කොහෙද මේ පටවියාපෝ තේජෝ වායුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. ඉතින් ඒකත් එක්කම දැන් වර්තමානයේ භෞතික විද්‍යාවනොත් කියනවා මේ කිසිම මේ අපි කියමු පරමාණු නියුට්‍රෝන ප්‍රෝටෝන මේ කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. ඒක වෙනත් ස්වභාවයක් බවට පත් වෙනවා කියලා. ඒක පසු කාලීනව හොයාගෙන තිනවා මේ මොකද්ද ස්කන්ධය ඔන්න මොකද්ද මේ ශක්තිය බවට පත් කරනයි පත් වෙනයි කියලා. නැත්තම් ශක්තිය ස්කන්ධය බවට පත් වෙනයි කියලා. ඉතින් මේ වගේ මේවා අතර එක්තරා අන්දමකින් ශක්ති සමතුලනයක් තිබීමක් ශක්ති වෙනත් පැත්තකට මේ පරිවර්තන වීමක් වෙනවා මිසක් මේ කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමක් දුරු වී යාමක්, නිරුද්ධ වී යාමක් ගැන වර්තමානයේවත් ඉතින් කියන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ආපු ප්‍රශ්නයක් තමයි ඒක. එතකොට කොහෙද මේ සතර මහා ධාතුන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යන්නේ? කියලා මේ කියන ප්‍රශ්නේ. එතකොට මෙහෙම නිරුද්ධලා යන තැනක් තියෙනවා කියලා ගත්තොත් ඒකත් ඉතින් ඒ තැන කියන එකත් අපිට පෙන්වන්න වෙන්නේ ඔන්න හතර මහා ධාතුන් ආශ්‍රයෙන්මයි. ඒතර ඒක අතකින් බලහම මේ ප්‍රශ්නේ ඒ ඒ අර්ථයෙන්ුත් වැරද්දක් තියෙනවා. කෙසේ නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ ඉස්සෙල්ලම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මේ ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඒ ප්‍රශ්නේ නිවැරදි කරන්න බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? මේක මේ සම්පූර්ණ නිරුද්ධ වියාමක් නෙමෙයි. මේ සතර මහා ධාතුන් පිහිටන්නේ නැති තැනක් තියනවාද? සතර මහා ධාතුන් නිරූපණය නොවන තැනක් තියනවාද කියලා තමයි අහන්න තියෙන්නේ. කියලා තමයි ඔන්න ප්‍රශ්නේ ප්‍රශ්නේ නිවැරදි කරන්නේ. හොඳයි අපි බුදුරජාන් වහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරන ආකාරයත් දැන් සවන් දෙමු. බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම කළේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම නෙවෙයි. මහණ මේ ප්‍රශ්නේ ඇසූ හැටිම වැරදි. මේකේ පොඩි සංස්කරණයක් සුද්ධ කිරීමක් කරන්න ඕනි කියලා කලින්ම ප්‍රශ්නය සුද්ධ කරලා දුන්නා. කොහොමද සුද්ධ කළේ? කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ න ගහදති. කත්ත දී ගහංච රස්සංච අනුභූලං සුභාසුභං. කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මෙන්න මේ විදිහටයි අහන්න ඕනි කියලා එතන බුදු පියාණන් වහන්සේ යෙදුවේ නිරුජ්ජති කියන වචනේ නෙවෙයි උපරුජ්ජති කියන වචනය. අන්න එතනත් විශේෂත්වයක් තියෙනවා. කත්ත ආපෝ පඨවි තේජෝ වායෝ න ගහදති. එතන අමුතුම වචනයක් තියෙනවා. න ගාදති. කොතනක යම් කොතනක නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම න ගාදති. ගාදති කියන්නේ ප්‍රතිෂ්ඨාවක්. පිහිටීමක් නොලබයි. කොටින්ම කියනවා නම් ගාදති කියන වචනේ යොදනවා සමහර විට ජලාශයක ගැඹුර මැනීමට. අපි අර කලින් කියපු උපමාවත් සිහි ගන්නවන්න පුළුවන්. රූප සංඥාව මගින් විඥානයේ ගැඹුරමයිනවා කියලා කිව්ව එක. මේ ධාතු හතර ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොතනද? කත්ථාපෝ ච පඨවි තේජෝ වායෝ න ගාදති. ඒ වගේම හොඳයි පොඩ්ඩක් එතකොට මේ අලුත් වචනයක් කරන නැමතත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ගාදති න ගාදති කියන අර ගාදති කියන්නේ ඒතර පිහිටනවා කියන අර්ථය න ගාදති කියන්නේ ඒතර පිහිටන්නේ නැහැ කියන අර්ථය. ඒතකොට මේ කොතනද ආපෝ පඨවි තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන් පිහිටන්නේ නැත්තේ? කියලා තමයි ඒතකොට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරලා දෙනවා. හරි. කත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. ඒ වගේම කත්ත දීඝංච රස්සංච අනුත්ථූලං සුභාසුභ. දිග කොට අනු ස්ථූල සුභ අසුභ ඒ වගේම කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ නාමයත් රූපයත් අසේසං සම්පූර්ණයෙන්ම උපරුජ්ජති. මෙතන නිරුජ්ජති කියන වචනය කිට්ටු කරගත්තේවත් නැහැ බුදු පියාණන් වහන්සේ. මෙතනදී අමුතුම පද යොදලා තියෙනවා ගාධති ඒ වගේම උපරුජ්ජති. ඔන්න ඔතනනුත් අපිට පේනවා නිරුජ්ජතිත් උපරුජ්ජතිත් අතර යම්කිසි සියුම් අර්ථ ભેදයක් තියෙනවා කියලා. මේකේ රහස කුමක්ද? මේ භික්ෂුවට ඇති වුණු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මේ කාලේ භෞතිකවාදීන්ට එහෙම ඇති වෙන විදිහේ ප්‍රශ්නයක්. මේක මිත්‍යා ප්‍රශ්නයක්. සතර මහා භූතයින් ලෝකේ එහෙම නැත්නම් විශ්වයේ යම්කිසි තැනක නිරුද්ධ වෙනවද කියන එක. එක්තරා විදිහක න්‍යාය විරෝධී කියමනක්. ඒ මොකද කොතනක විරුද්ධ වෙනවද කියලා අහුවම ඒ තැන ගැන සඳහන් කරන්න වෙන්නේ සමහර විට ධාතු මුල් කරගෙන අන්නහවල් තැනය කියලා. මේක එක්තරා විදිහේ ඕලාරික භෞතිකවාදී සාමාන්‍ය ලෝකයා අහන විදිහේ ප්‍රශ්නයක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය සංශෝධනය කළේ. එහෙම නෙවෙයි මහා අහන්න තියෙන්නේ හතර මහා භූතයන් කොතනක නිරුද්ධ වෙනවද කියලා නොවේ අහන්න තියෙන්නේ සතර මහා භූතයිනොත් එපමණක් නොවේ අර දිග කොට අනු ස්ථූල සුභ අසුභ ආදී ප්‍රත්‍යක්ති නාමයත් රූපයත් මේවා උපරෝධණය වෙන්නේ කොහේද සතර මහා භූතීන් උපහිටන්නේ කොහේද අරබ උපරෝධණය යන්නේ කොහේද අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ලෝකයා සාමාන්‍ය දෙයක් හැටියට සලකන රූප සංඥාව පිළිබඳ ප්‍රශ්නය සිතට සම්බන්ධ කරලා දක්වනවා සතර මහා භූතීන්ගේ හොල්මන් තියෙන්නේ සිතේම දැන් අපි දැන් උත්තරේට තමයි දැන් එන්නේ ටික ටික දැන් එතකොට ප්‍රශ්න නිවැරදි කිරීම බුදුරජාණන් වහන්සේ කරනවා. එතකොට සතර මහා ධාතුන් පිහිටන්නේ නැත්තේ කොහෙද කියලායි අහන්න ඕනේ. ඊට අමතරව මේ අපි සාමාන්‍යයෙන් අපේ හිත සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන්ම හිතන්නේ දිග කොට සුභ අසුභ එහෙම නැත්නම් ඊටාම කුඩා මහා විශාල ඔන්න වගේ අර මේ අපේ හිතේ අපේ මේ හිත වැඩ කරන නැත්නම් අපේ සංකල්ප වැඩ කරන එක්තරා රටාවක් තියෙනවා. මෙන්න මේ द्वේතාවයකට අහු වෙලා තමයි අපේ හිත සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. එක්කෝ අපි දිගයි කියලා ගන්නවා නැත්නම් කොටයි කියලා ගන්නවා. එක්කෝ හොඳයි කියලා ගන්නවා නැත්නම් නරකයි කියලා ගන්නවා. නැත්නම් සුබයි කියලා ගන්නවා නැත්නම් අසුබයි කියලා ගන්නවා. ඉතින් අපි සාමාන්‍ය මොනවා මොනවා හරි දේවල් ගැන හිතද්දී දේවල් මනිනකොට මෙන්න මේ දෙපැත්තට දාලා තමයි හැම තිස්සෙම අපි මනින්නේ. එතකොට මෙන්න මේ වගේ චින්තන රටාවක් තමයි අපේ හිත හුරු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මේ වගේ මේ අපි හදාගත්ත ප්‍රඥප්තිය මෙන්න මේ බඳු සංකල්පත් එතකොට දැන් ඉතින් අහන්නේ ඒ වගේමයි නාම රූප කියන ස්වභාවයක්. ඒ කියන්නේ දැන් විඥානයත් නාම රූපයක් කියන ස්වභාවයක්. එතකොට සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් විඥාන විඥානයත් නිකන් අර අපි දැන් මේ චිත්‍රපටි උපමාවෙන්ම ගත්තොත් විඥානය හරියට නිකන් තිරයක් වගේ. නාම රූපය හරියට නිකන් අර ඒ තිරේ මතට පතිත වෙච්ච අර ප්‍රතිබිම්බය වගේ. එහෙම නැත්නම් රූප රාමුව වගේ. එතකොට මෙන්න මේ ඒ නාම රූපයත් කොහෙද සම්පූර්ණයෙන්ම වළක්වලා දාන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මුලින්ම ඔන්න ප්‍රශ්නේ નિවර්දි කරනවා. ප්‍රශ්නේ નિවර්දි කළා ඊළඟට තමයි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තරය දෙන්න යන්නේ නැත්නම් උත්තරය දෙන්න යන්නේ. එතකොට කොහෙද මේ සතර මහා භාතුන් පිහිටන්නේ නැත්තේ? නිරූපණය වෙන්නේ නැත්තේ? ඊළඟට කොහෙද අර ද්වේතාවයක් ද්වේතාවයට හිර නොවන ස්වභාවයක් තියෙන්නේ? අපේ හිත සාමාන්‍යයෙන් මෙන්න මේ දිගයි කොටයි සුබයි අසුබයි හොඳයි නරකයි මේ උසයි මිටි ලොකුයි කුඩායි කියන මේ හැම තිස්සෙම මේ දෙපැත්තට බෙදලාගෙන තමයි අපි හැම තිස්සෙම කතා කරන්නේ හැම තිස්සෙම හිතන්නේ මෙන්න මේ මේ බඳු මේ හිර වෙච්ච චින්තන රටාවෙන් මිදින ස්වභාවයක් කොහෙද තියෙන්නේ ඊටත් අමතරව කොහෙද මේ හැම තිස්සෙම දැන් විඥාණයට හැම තිස්සෙම නාම රූපයක් පිළිඹු වෙනවා ඒකට විඥානයත් අහු වෙනවා. ඒකට මේ තනත් අහු වෙනවා. ඉතින් මේ නිරූපණය වෙන නාම රූපයටම අහු වෙලා ඒක ඇත්තයි කියලා හිතාගෙන ඒක කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒකෙම රැවටෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒතර කොහෙද මෙන්න මේ බඳු මේ නාම රූපයත් බලකින්නේ. මෙබඳු නාම රූපයක් නිරූපණය නොවන්නේ. කියලා ඉතින් එකwidehatකින් හරිම දාර්ශනික ප්‍රශ්නයක් තමයි දැන් මේ බුදුන් වහන්සේ ඕන දැන් නිරූපණය මේ මේ හාමුදුරුවෝ ලව්ව අස්සවන්නේ. මෙන්න මේ විදිහටයි අහන්න ඕනේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අර්ථකථනය දීලා ප්‍රශ්නේ નિවරදි කළා. ඔන්න දැන් උත්තරය දෙන්න යනවා. හොඳයි. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ලෝකයා සාමාන්‍ය දෙයක් හැටියට සලකන රූප සංඥාව පිළිබඳ ප්‍රශ්නය සිතට සම්බන්ධ කරලා දක්වනවා. සතර මහා භූතයින්ගේ හොල්මන් තියෙන්නේ සිතේමයි. මේ ලෝක සත්‍යයගේ සිතේ තමයි මේ සතර මහා භූතයෙන් හොල්මන් කරන්නේ. එතකොට හොල්මන් කරන තැනින්මයි පටන්වන්න ඕනේ. මේක ලෝකයේ හෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතර තැනක හෝ සක්වල කෙලවරක හෝ විදිහේ තැනක නෙමෙයි. එතකොට සතර මහා භූතේනොත් ඔවුන්ගේ හොල්මුණුත් නතර කර හැක්කේ මේ විඥාණයෙමයි. මේ සිතේමයි. ප්‍රඥා ප්‍රභව ආලෝකයේ ගිනවම අර භූතයින් එහෙම නැති වෙලා යනවා වගේ සතර මහා භූතයින්ගේ බලපෑම නැති වෙලා යනවා. ඒ හොල්මන් නැති වෙලා යනවා ප්‍රඥා ප්‍රභව හමුවේ. අඳුරේ තමයි සතර මහා භූතයින් රූප සංඥාවෙන් ලෝකයා පොළඹවන්නේ. ලෝකයාගේ සිත බැඳලා అలවල කොටු කරලා පටු කරලා තබා ගන්නවා. එතකොට කලින් ඇලී බැඳී කොටු වී පටු වී තිබුණු විඥානයේ අபிසංකත විඥානයේ අර ප්‍රඥා ප්‍රභාව නිසා අනිදස්සන අනන්ත සම්බතෝ පබ විඥානයේදී සම්පූර්ණ විමුක්තිය ලබනවා. ඔන්න ඔය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ විඥානං අනිදස්සනං ආදී ගාථාව. හැබැයි අපි තවම අටුවාව ගැන යමක් කිව්වේ නැහැ. ඒක සමහරවිට දෝෂයක් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් අපි අපි දැන් අටුවාව මේ පිළිබඳ කරන විවරණයක් ඉදිරිපත් කරමු. හොඳයි. දැන් එතකොට දැන් අபிසංකත විඥානය කියලා වචනයක් මෙතෙන්දි සඳහන් කරනවා. දැන් සාමාන්‍යයෙන් සංකත විඥානයක් කියලා කියන්නේ සකස් වෙච්ච විඥානයක් කියන අදහස. අபிසංකත විඥානයක් කියලා කියන්නේ වෙන්නේ බොහොම විශේෂින් සකස් වෙච්ච විඥානයක්. දැන් බොහොම විශේෂයෙන්ම සකස් වෙච්ච විඥානයක් කියන වගේ අදහසක්. දැන් අපි හිතමු අපේ ඇහෙන් රූපයක් බලනකොට මේ ඇහත් රූපයක් මුල් කරගෙන ඔන්න එතන චක්කු විඥානයක් සකස් වෙනවා. එතකොට මේ එතනතොට හේතුන් නිසා හටගත්ත විඥානයක් තියෙනවා. චක්කු විඥානයක් තියෙනවා. ඊට අමතරව මේ විඥාණයට තව තව දේවල් අපි අපේ හිතින්මත් තව එකතු කරගෙන මේක වර්ණ ගැනීමක් ස්වභාවිකුත් තියෙනවා. විඥාන මට්ටමින් නතර වෙන්නේ ඔන්න චිත්ත මට්ටමකට එනවා. විචිත්‍රත්වයක් ඔන්න අපි තව ඇති කරගන්නවා. අර විඥාණයම තව සකස් කිරීමක් කරනවා. එතකොට ඔන්න එතත් එතන චක්කු විඥානය තවත් සකස් වෙලා අපි අපි එතන ඔන්න අபிසංකත විඥානයක් බවට පත් වෙනවා. ඊට අපිට ඔන්න සද්දයක් ඇහෙනවා. අපි ඒ සද්ද මාත්‍රයෙන් නතර වෙන්නේ නැහැ. ඒකත් තව සංස්කරණය කළා. ඔන්න එතනත් අපි අபிසංකත විඥානයක් හදාගන්නවා. අපිට මොන නහසයට අපි මොන හරි ගඳක් සුවඳක් දැනෙනකොටත් එතනින් නතර වෙන්නේ නැහැ. මේ ගඳ හොඳයි, මේ සුවඳ නරකයි, මේ ගඳ සුභයි, මේක නරකයි කියලා අපි ඒවටත් අපිට කැමති කැමති රුචි අරුචිකම් අනුව, අපේ තේන රුචි අරුචිකම් අනුව අපි ඒවට වර්ණ ගන්නවලා ඔන්න අපි එතන සකස් කිරීමක් කරනවා. ඔන්න අපිට දිවට රසයක් දැනෙනවා. මේක නිකන් හුදු රසය රසයක මාත්‍රයෙන් අපි නතර වෙන්නේ නැහැ. මේක අර රසය, මේක ඇඹුල් රසය, මේක පැණි රසය කියලා ඉතින් අපි ඒවට නම් ගම් දීගෙන ඉතින් ඒවයිත් ඒවැදිත් අපි අපේ රුචි අරුචිකම් අනුව අපි එතනත් සකස් කරනවා. ඊළඟට අපිට ස්පර්ශයක් දැනෙනකොටත් කායික වශයෙන් යම් ස්පර්ශයක් දැනෙනකොටත් ඒක මේ හුදු දැනීම් මාත්‍රයක් කියලා අපි සලකන්නේ නැහැ. මේක අරයාගේ ස්පර්ශය, මේක මෙයාගේ ස්පර්ශය, මේක හොඳ ස්පර්ශයක්, මේක කටුක ස්පර්ශයක් කියලා අපි පුළුවන් තරම් විවිධාකාර විදිහට අර්ථකථන දීලා ඔන්න එතනත් විශේෂයෙන්ම සකස් කරනවා. හරි අපිට හිතට යම්කිසි සංඥාවක් ආවහම අපි එතනත් නිකන් ඉන්නේ ඒකටත් අපේ තියෙන රුචි අරුචිකම් එකතු කරලා අඩු වැඩිකම් එකතු කරලා අන්න එතනත් අපි විශේෂයෙන් සකස් කරනවා. මේ හැම එතකොට අපි මේ ඉන්ද්‍රිය අනුබද්ධව අපි ගන්න හැම අරමුණකදීම අපි ඒ මට්ටමේ ඒ ගත්ත ප්‍රාථමික මට්ටමේ නැත කරන්නේ නැතුව අපි විශේෂයෙන් සකස් කිරීමක් අපි අතින් කරනවා. ඒ නිසා මේ මේ අවස්ථාන් වලදී ඇතිවෙන විඥාණය අபிසංකත විඥානයක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. එතකොට දැන් මේ මේ ගාථායේදී විස්තර කරන්නේ එතකොට මේ මෙන්න මේ අபிසංකත විඥානය තමයි නිරුද්ධ වෙලා යන්නේ. මෙන්න මේ සකස් කිරීම තමයි නතර වෙන්නේ. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් සබ්බ සංඛාර සමත කියන වචනේම එතකොට අර්ථය අපි හිතලා බැලුවොත් එතකොට නිවනේදී සිද්ධ වෙන්න ඕනේ මේ සියුම් සකස් කිරීම සියලු දේවල් නතර වෙන්න ඕනේ. සියලු සංස්කරණයන් නතර වෙන්න ඕනේ. සමනයකටපත් වෙන්න ඕනේ. සමතේකටපත් වෙන්න ඕනේ. එහෙමනම් සියලු සංස්කරණයන් සමතේකටපත් වුණා නම් එතකොට කිසිසේත්ම හැකියාවක් නැහැ. අන්න අර වගේ අபிසංකත විඥානයක් හටගන්න හැකියාවක් නැහැ. මොකද අபிසංකත විඥානයක් හටගන්න නම් සංස්කප්පයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට සබ්බ සංඛාර සමතයක් නම් සිද්ධ වෙලා තියෙන්නේ. සියලු සංස්කරණයන් සමතේකටපත් වෙලා නම් සමනයකටපත් වෙලා නම් එතකොට අන්න විඥානය සකස් වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අபிසංකත විඥානයක් හටගන්න හැකියාවක් නැහැ. අනේ අபிසංකත විඥානයේ සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යාමක්. අபிසංකත විඥානයේ හට නොගැනීමේ අවස්ථාවකදී තමයි අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඔන්න අනිදස්සන විඥාන තත්වයක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන විඥාන ස්වභාවය. එතන තියෙන දැනගන්නා ස්වභාවය මෙන්න මේ වගේ දිග කොට සුභ අසුභ නැත්තම් උස මහත කළු සුදු කියලා මෙන්න මේ ද්වේතාවයට හසු වෙච්ච විඥාන ස්වභාවයක් නෙමෙයි. ඊට අමතරව එතන තියෙන අනන්ත ස්වභාවයක් මේ එක අරමුණකට හිර වෙලා ගුලි වෙලා පැටලිලා ඉන්න ගතියක් නෙමෙයි එකම අරමුණක්වත් දැඩිව ග්‍රහණය නොකරපු උපාදාන නොකරපු අල්ල බදාගත්තේ නැති අරමුණ වලින් නිදහස් වෙච්ච ස්වභාවයක්. එතකොට අන්නේ ඒබඳු විඥාන ස්වභාවයක තියෙන අනන්ත ස්වභාවයක්. මොකද ඒ කාර්මුණකට හිර වෙනවා කියන්නේ එතන පටු සීමාවකට පැටලෙනවා. පටු සීමාවකට හිර වෙනවා. එතන අනන්ත ස්වභාවයක් නෑ. එතන තියෙන අන්ත ස්වභාවයක්. නමුත් ඒ කාර්මුණකට හිර වුණේ නැත්නම් එතන තියෙන අන හාත්පසම පැතිරුණු හාත්පසම අවබෝධ වෙන නැත්නම් හාත්පසම වැටහෙන විඥාන ස්වභාවයක් තමයි අන්න එතන තියෙන. අන්න ඒකට කියන අනන්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතන පබහා කියන වචනයත් එතන පබස්සර කියන වචනයකුත් එතන ගන්නවා. එතන අර ප්‍රඥාවකින් තමයි දැන් මේ අරමුණු ග්‍රහණය කරන එක නතර කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මේක මේ తాවකාලිකව සිහි විසක්ඥ වෙලා නතර වීමක් නෙමෙයි. මෙතන මේ අරමුණු නැතිවත් නෙමෙයි අරමුණු වටේ පිටේ ලෝකේ ඕන තරම් තියෙනවා. නමුත් ප්‍රඥා ආලෝකයේ පැමිණීම නිසා මෙන්න මේ විඥාණය දැන් අන්නේ අරමුණු ග්‍රහණය කරන්නේ නැහැ. අරමුණු වල පැටලෙන්න යන්නේ නැහැ. අරමුණු දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඒතර අන්න මේ වචන ටික මේ අනිදස්සන කියන වචනය, අනන්ත කියන වචනය, සබ්බතෝ පබ කියන වචනය. ඒතර එක අතකින් ඒතර මේ කටුකුරුණ සානාංශයේ විස්තර කරන ආකාරයෙන් අපිට ඒක යම් පමණකින් තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ විදිහට අපිට විඥානයක් පවත්වන්න පුළුවන් නම් ප්‍රඥාව මුල් කරගෙන අනේ බඳු විඥානයක අර දිග කොට කියලාවත් සුභාසුභ කියලාවත් කෙටි දිග කියලාවත් මේ මොකක්වත් මේ ද්වයතාවයට අහු වෙන්නේ නැති ගතියක් එහෙමනම් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ විදිහට ස්වාමීන් වහන්සේ විස්තර කරන විස්තර කරන ගියා මේ ගාතාව. ඉතින් මේ ගාතාව ඇත්තටම බටහිර ලෝකයේ පවා විවිධ අර්ථකථනවලට ලක් වෙලා තියෙනවා කියලා කටුලින් සානාසයම මේ දේශනාදී සඳහන් කරනවා. ඊට අමතරව මේ අටුවාචාර්යින් වහන්සේත් මේකට වෙනත් අර්ථකථනයක් තමයි දීලා තියෙන්නේ. මේ අටුලින් සානාසය දෙන අර්ථකථනෙම නෙමෙයි මේ සම්බන්ධයෙන් මේ ගාථා සම්බන්ධයෙන් අටුවාචාර්යින් වහන්සේ දීලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් ටිකක් දුරට සවන් දෙමු එහෙනම්. බුද්ධ ഘോഷ අටුවාචාර්යින් වහන්සේ සුමංග විලාසිනී දීඝනිකාය අටුවාවේදී මේ කේවඩ සූත්‍රය පිළිබඳව එක් එක් වචනය අරගෙන විග්‍රහ කරනවා. ඊට කලින් මේ මූලික ගාථාවට කලින් අපිට කියන්න වෙනවා බුදු පියාණන් වහන්සේ අර භික්ෂුව ඇසූ ප්‍රශ්නය සංශෝධනය කළානේ, සුද්ධ කළානේ. අන්න ඊට හේතුව පිළිබඳව තතුආචාර්යන් වහන්සේ එක්තරා අදහසක් දක්වනවා. ඒ කියන්නේ අර භික්ෂුව කොතැනක මේ සතර මහා භූතයින් නිරුද්ධ වෙනවද කියන ප්‍රශ්නය ඇසුවේ උපාදීන අනුපාදීන වශයෙන් කියන දෙයන්ශේම අල්ලලාය. බුදු වහන්සේ ප්‍රශ්නේ ඒ විදිහට සංස්කරණය කළේ උපාදීන්නයට සීමා කිරීමට. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා මේ ප්‍රශ්නේ තේරුම් කරන්න ඕන නිසායි. බුදු වහන්සේ ප්‍රශ්නේ සංශෝධනය කළේ කියලා එහෙම හිතාගෙන අර දීගම් රස්සං ආදී පද මේ ප්‍රශ්න ගාතාවේ තියෙන අත්ථාපෝච්ච පඨවි තේජෝ වායෝ නගහදති කත්ත දීකංච රස්සංච ආදී වශයෙන් එතන සඳහන් වෙන වචන අටුවාචාරින් වහන්සේ තෝරන්නේ පාදින්න වූ ශරීරයට සීමා කරගෙනයි. කියන්නේ. ඒ අනුව තෝරනවා මේක කියන කොට සමහරට කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් ගැළපෙනවද කියලා. තෝරන්න මෙහි තෝරන්නේ මෙහෙමයි. උපාදින්නම් ඒව සන්ධාය පුච්ඡා ප්‍රශ්නය උපාදින්නේ අසුරු කරගෙනයි. දීගං රස්සං කියලා කියන්නේ. දිග කොට කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ උස් බව මිටි බව පිළිබඳවය. අනන්තූලං කියන්නේ කුඩා බව මහත් බව. ශරීරයේ පිළිබඳව. උපාදින්නම් ඒව සන්ධාය. මේ විදිහටමයි එතනක් තෝරන්නේ. සුභා සුභ කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ශරීරයේ ලක්ෂණ අවලක්ෂණ ස්වභාවය ගැනය. ඊළඟට නාමංච රූපංච කියන එක ඒ ඔක්කොටම වඩා පුදුම විදිහට තෝරනවා. එතන නාමං කියලා කියන්නේ අර පුද්ගලයාගේ නාමය. රූපං කියලා කියන්නේ අර පුද්ගලයාගේ රූපයය. දැන් මෙතන පෙනෙනවා අරතරම් ගැඹුරු නිවන පිළිබඳ වූ ගැඹුරු ගාථා ධර්මයකට ආමුඛය ප්‍රස්තාවනාව වන මේ ගාථාවේදීම අටුවාචාරින් වහන්සේට වැරදිලා තියෙනවා. මුලදීම වැරදීමක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා. අරතරම් ගැඹුරු ගාථාවේ අර්ථය යටපත් වන අන්දමටයි මෙතන තෝරලා තියෙන්නේ. දීඝං රස්සං අනුං ථූලං ආදී පදවල තිබෙන සාපේක්ෂක ධර්මතාව. ඒ කියන්නේ මේ පදවල ශබ්ද ධර්ම පිළිබඳව භාෂාව පිළිබඳව ඇති ධර්මතාව මෙතන යටපත් වෙලා තියෙනවා. දීඝ කොට අනු ස්ථූල කියලා කියන්නේ අර පුද්ගලයාගේ උස මහත නොවේ. මේ අර ප්‍රඥප්ති පිළිබඳව සංකල්ප පිළිබඳව ලෝකයේ තියෙන ද්වේනිශ්චිත ස්වභාවයයි මේන් හැඟෙන්නේ. ඒ ඔක්කොම යටපත් වෙනවා මේක පුද්ගලයෙකුගේ හැඩරුව හැටියට ගත්තම. సంඛාන වශයෙන් කියලා ওই විදිහටයි තෝරන්නේ. ඉතින් අර ඔක්කොටම වඩා නාමජ රූපජ කීම නමත් රූපයත් හැටියට ගැනීමෙන් ඇත්ත වශයෙන්ම විඥානං අනිදස්සනං කියන ගාථාවේ ඉදිරිපත් ගාථාව ඉදිරිපත් කරන්නත් කලින්ම අර්ථය ඊටමත් ලිහිල් බවට පත් කරගෙන තියෙනවා. එතකොට මේ විදිහේ ලිහිල් පදනමක ඉඳගෙනයි ඊළඟට අර විඥානං අනිදස්සනං ආදී ගාථාව තෝරන්නේ. ඒ අර්ථ විවරණයත් අපිට පුළුවන් තරමින් ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් කරන්න බලමු. මේ හැම එකකටම pāli පාඨත් කියන්න වෙනවා. ඉඳ හිටලා සමහර විට අතහැරෙන්න පුළුවන්. කියන්න. එතන විඥානං කියන වචනේ ඉඳලම පටන් ගන්නවා අටුවාචාරින් මහන්සේ විඥානන්ති තත් විඤ්ඤාතබ්බන්ති විඥානං නිබ්බානස්ස නාම. මෙතන විඥාන කියන පදයට නිරුක්තිය හැටියට දක්වන්නේ විඤ්ඤාතබ්බන්ති දත යුතුය කියන අර්ථයෙන් විඥාන කියන එක නිවනටම නමක්ය. ඒ කියන්නේ නිවනට නමක්ය මෙතන මේ විඥානය කියන වචනේ. ඒක නිවන බව හඳුනන්නේ කොහොමද? විඤ්ඤාතබ්බ දතේතු දෙයක් කියන අර්ථයෙන්. එතන විඥාණයට දෙන මේ නිරුක්තියත් ගැලපෙන්නේ නැහැ. දතයුතු ය කියන අර්ථයෙන් විඥාණං කියලා යෙදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එපමණක් නෙවෙයි නිවනට යොදන පද රාශිය අසංගත සංයුත්තේම පද 33ක්ම දක්වලා තියෙනවා. පෙළගස්වල. එක තැනකවත් නිවන විඥාන නමින් හඳුන්වලා නැහැ. ඇත්ත වශයෙන්ම සූත්‍ර පිටකයේ කිසිම තැනක නිවන විඥාන නමින් හඳුන්වලා නැහැ. එතකොට මෙතන මුල් වචනේම පිළිගන්න අමාරුයි. විඤ්ඤාතබ්බන්ති විඥානං නිබ්බානස්ස නාම. මේ නිබ්බාණයටම නමස්ය විඥානය කියන එක. අනිදස්සන කියන එක ඊළඟට තෝරන්නේ තදේතං නිදස්සන අභාවතෝ අනිදස්සන. ඒ නිවනට නිදර්ශනයක් නැති නිසා ඒකට සමකල හැකි දෙයක් නැති නිසා ඒක අනිදස්සන වෙනවා කියලා. අපි අර කලින් ඉදිරිපත් කළ මතත් එක්ක මේවා සංසන්දනය කරලා බලන එකයි තියෙන්නේ. අපි එකක්වත් ඒකාන්ත වශයෙන් කියවනවා නෙවෙයි. කියනවා නෙවෙයි. එතකොට මෙතන අනිදස්සනම් කියන එක තෝරන්නේ නිදර්ශනයක් නැති නිසා. ඒකට උපමා කළ හැකි දෙයක් නැති නිසා ඒක අනිදස්සන නිවනම අනිදස්සන හැටියට හඳුන්වනවා. ඊළඟට අනන්තං කියන එක තෝරන්න ගියාම ඒක තෝරන්නේ නිවන පිළිබඳව උපාදාන උපාදානයක් වායාන්තයක් වයාන්තයක් වයාන්තයක් සහ තිතස්ස අඤ්‍ය තත්ත අනන්තයක් කියලා එතන අන්ත තුනක් තිතස්ස අඤ්‍ය තත්ත අන්තයක් තිතස්ස අඤ්‍ය තත්ත අන්තයක් කියන එතන අන්ත තුනක්ම දක්වනවා අටුවාචාරින් වහන්සේ කියනවා මේ නිවනට උපාදාන්තයකුත් නැත වායාන්තයකුත් නැත වයාන්තයකුත් නැත හිතස්ස අඤ්‍ය තත්ත කියලා කියන අනිත් මැද අවස්ථාව. ඒ කියන්නේ ඒ කියන අන්තයක් නැත. අන්ත ඒ අන්න ඒ අර්ථයෙන් නිවන අනන්ත වන්නේ. ඒ විදිහට අනන්ත කියන පදයක් තෝරනවා. විඥානං අනිදස්සන අනන්ත. ඊළඟට මේ ඔක්කොටම වඩා ව්‍යාකරණ අපි අපි තව චුට්ටක් කියනවා මේකේ ගමු. දැන් මේ කටුගෙන් සානාසය මතක් කරනවා අර අසංකත කියන මේ සංයුත්තේ එන පද 33ක්. ඒ කියන්නේ අසංකත කියලා සංයුත්තයක් වෙනම සංයුත්තනිකායේ එනවා. ඒකේ නිවනට යෙදෙන පද 33ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මතක් කරගත්තොත් එනවා පද 33ක් මෙන්න මේ විදිහට අසංකත අනත අනාසව සච්ච පාර නිපුණ සුදුද්දස දුව අජර අපලෝකිත අනිදස්සන නිප්පපංච සන්ත අමත පනීත සිව khේම තණ්හක්ඛය අච්චරිය අභූත අනීතික අනීතික ධම්ම නිබ්බාන අභ්‍යාපජ්ජ විරාග සුද්ධි මුත්‍ති අනාලය දීප ලේන තාන සරණ පරායන කියලා ඔන්න ඔය වචන 33 තමයි ඇත්තටම මේ අසංකත සංයුත්තේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ කටුගුණ සානාසක කියන කාරණය එතනින් මේ ටිකක් සනාත වෙනවා මේ මෙතන මෙතන මේ පෙළගස්සලා තියෙන වචන 33 මේ විඥාන කියන වචනයක් නිවනට දීලා නැහැ. ඊට පස්සේ දැන් ඉතින් අර කටුදුන් සානාසේ මේ පෙළගස්සගෙන ආපු විදිහට විස්තර කරගෙන ආපු විදිහට උන්වහන්සේ දෙන අර්ථකථනය එක අතකින් හේතු සංප්‍රයුක්තයි කියලා කියන්න පුළුවන්. මොකද එතකොට මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන මෙන්න මේ ගාථාවට සෑහෙන ප්‍රබල අර්ථයක් මතුවෙනවා. හොඳට නිවන සම්බන්ධයෙන් එහෙම නැත්නම් කෙලසුන්ගෙන් තොර හිතක ස්වභාවය සම්බන්ධයෙන් හොඳ ගැඹුරු අර්ථයක් මතුවෙනවා. නමුත් ඒ වෙනුවට දැන් මේ ඉදිරිපත් කරලා තියෙන අටුවාවේ සඳහන් වෙන මෙන්න මේ අර පුජ්‍යලේඛගේ හොඳ නරක පුජ්‍යලේඛ සුභ අසුභ පුජ්‍යලයේ කැට ලස්සන කියලා වගේ දේවල්, දිග කොට වගේ දේවල්, තරබාරු මිටි වගේ දේවල් වචන දාලා මේක පුජ්‍යල ස්වරූපයකින් විස්තර කරන්න ගියහම අර තියෙන ගැඹුරු අර්ථය සම්පූර්ණයෙන්ම මැකිලන ස්වභාවයක් තියෙනවා. හොඳයි. ඊළඟට මේ ඔක්කොටම වඩා ව්‍යාකූල වෙන්නේ සබ්බතෝ පබං කියන පදේ තෝරන්න ගියාමයි. මේ සබ්බතෝ පබං කියන එක තේරීමේදී අටුවාචාර්යින් වහන්සේ මේ පබං කියන වචනය තෝරන්නේ පබන්ති පන ඒතං කිර තිත්තස්ස නාමං පෙන්තොටක් හැඳින්වීමට යෙදෙන වචනයක් හැටියටයි මේ පබම් කියන වචනය තෝරන්නේ. සාමාන්‍යයෙන් පෙන්තොටට යෙදෙන පෙන්තොටට යොදන්නේ පපා ප යන්නයි. එතන තියෙන්නේ. මෙතන අටුවාචාරින් වහන්සේ තෝරන්නේ පකාරස් පකාරස්ස පන භකාරෝ කතෝ. ඒ කියන්නේ ප යන්නට භ යන්න ආදේශ වෙලා. පපං කියන එක වෙනුවට පබං කියලා යෙදිලා තියෙනවාය. අත්ත වශයෙන්ම එතන එතකොට වචනය සම්බතෝ පපං හැම පැත්තෙම පැන්තට වල් තිබෙන නිසා මේකට අමුතු විදියට විවරණයක් දෙන්නේ නිවන නැති මහ මොහොතට බැස ගැනීමට හැම පැත්තෙම කමඨාන් පැන්තට වල් තියෙන නිසා නිවනට සම්බතෝ පබං කියනවාය සම්බතෝ පබං කිව්වට ඇත්ත වශයෙන්ම සම්බතෝ පපං ඔය ඔන්න ඔය විදිහටයි තෝරන්නේ මේක කොයිතරම් දුරට පිළිගත හැකිද කියලා නුවණින් කල්පනා කර බැලිය යුතුව තිබෙනවා මෙතනට පැන්තොටක කතාවක් අවශ්‍ය නැහැ මේ පබහා කියන වචනේ යොදන්නේ ආලෝකය පිළිබඳවයි. ඊට වඩා ප්‍රකටව සූත්‍ර ධර්මයේ පබහා කියන වචනය යෙදিলা තියෙනවා නිවන පිළිබඳව. ඔන්න ඔය විදිහට සබ්බතෝ පබං කියන වචනය තෝරනවා. ඒ සුමංගල විලාසිනී අටුවාවේදී. මෙතන විශේෂයෙන් අපිට විශේෂයෙන් අපට විශේෂයෙන්ම තවත් කාරණයක් කියන්න සිද්ධ වෙනවා. මෙදුම් සංගයේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ විඥානං අනිදස්සනං ආදී මේ ගාථාවේ මුල් පදයේ පමණක් සඳහන් වෙනවා එක්තරා සූත්‍ර ප්‍රදේශයක. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං ආදී වශයෙන් බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ සඳහන් වෙනවා. මෙතන මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. පපංච සූදනී අටුවාව කලෙත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේමයි. නමුත් එතනදී අර දුන්න විවරණය වෙනස් කරලා තියෙනවා. ඒ විවරණය අමුතුම මාර්ගයක් අරන් තියෙනවා බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර අටුවාවේදී. එතනදී අනිදස්සනම් කියන එක තෝරන්නේ අර කලින් වගේ නිවනට නිදර්ශනයක් නැtei කියන විදිහට නෙමෙයි. චක්කු විඥාන චක්කු විඤ්ඤාණස්ස ආපාතං අනුපගමනතෝ අනිදස්සනම් නාම ඒ කියන්නේ ඇසට හමු වෙන්නේ නැති කියන එක චක්කු විඤ්ඤාණ ආපාතයට නොපැමිණෙන නිසා ඇසට පෙනෙන දෙයක් නොවන නිසා නිවනට අනිදස්සන කියලා කියනවා කියලා එතනදී තෝරනවා නිවන එහෙන් බලලා ලබා බලා ගන්න පුළුවන් දෙයක් නොවන නිසා අනිදස්සනම් කියන එක ඒ විදිහට තෝරලා ඊළඟට සබ්බතෝපබං කියන පදය තේරීමේදී විකල්ප අර්ථ කීපයක්ම දෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මෙහෙමත් වෙන්න පුළුවන්. මෙහෙමත් වෙන්න පුළුවන් කියලා අර්ථ ගණනාවක්ම දෙනවා. පළමුවෙන්ම වගේ දක්වනවා සබ්බතෝපබන්ති සබ්බතෝපභා සමම් සමපන්නම් නිබ්බානතෝහි අඤ්‍ය ධම්මෝ තප්ප භතරෝ වා ජෝතිමත්තරෝ වා පරිසුද්ධතරෝ වා පණ්ඩරතරෝවා නැති ඒ විදිහට පළමුවෙනි අර්ථකථනය කරනවා. සබ්බතෝ පබා සම්පන්න හැම දෙයකටම වඩා ආලෝකවත්. ඒ අර්ථයෙන් නිවන සබ්බතෝ පබංය. ඊළඟට ඒකට හේතුව දක්වන්නේ නිවනට වඩා ආලෝකවත් වූ හෝ ජෝතිමත් වූ හෝ ඒ කියන්නේ දීප්තිමත් වූ හෝ පිරිසුදු වූ හෝ සුදු වූ හෝ වෙන ධර්මයක් නැත. නිවන සුදු පාටයි කියන එකක් මෙතන කියවෙනවා. එතකොට මේ කියන හැටියට නිවනට වඩා ආලෝකවත් දීප්තිවත් සුදු වූ පිරිසුදු වූ දෙයක් නැති නිසා ඒකට සබ්බතෝ පබං කියලා කියනවා. මෙතන මේ නිරුක්ති දැක්වීමේදී සබ්බතෝ කියලා වෙන් කරලා ගැනීමත් තුල්‍යාර්ථය සමාන කිරීමේ අර්ථය ගැනීමත් සුදුසු නැහැ. ඇත්ත වශයෙන්ම සබ්බතෝ පබං කියන එකේ දිසා අර්ථයයි ගත යුත්තේ. හැම පැත්තෙම කියන එකයි. මෙතන අරගෙන තියෙන්නේ සබ්බතෝ හැම දෙයකටම වඩා අන්න එහෙමයි අටුවාවේදී විග්‍රහ කරලා තියෙන්නේ. ඔන්න විදිහට පළවෙනි අර්ථ රත්නයේ දීලා පළමුවෙනි අර්ථකථනය දීලා ඊළඟට තවත් එකක් දෙනවා. සම්බතෝ වාපහමෝ. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් දෙනවා ඕනි කෙනෙකුට ඒකත් පිළිගන්න. සම්බතෝ වාපහමෝ. හැම දෙයකටම වඩා ප්‍රභූය. ප්‍රභූ කියලා කියන්නේ ප්‍රධානයි. ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන්. අර පභා කියන වචනයට කිට්ටු නිසා ඒකත් අරගෙන තියෙනවා. සම්බතෝ වාපහමෝ. හැම දෙයකටම වඩා ප්‍රභූ. එතනක් තියෙනවා අසුකා දිසාය නාම නිබ්බාණං නත්ථීති න වත්තම්බං අසවල් දිසාවෙහි නිවන නැtei කියලා නොකිය යුතු නිසා පෙරදිග ආදී කිසිම දිසාවක නිවන නැත්තේ යයි නොකිය යුතුය යන අර්ථයෙන් මේ හැම පැත්තේම තිබෙන නිසා ඒකට ප්‍රභූ කියලා කියනවා. ඔය විදිහට තවත් අර්ථයක් දීලා ඊළඟට තුන්වැනිව තමයි නිවන පිළිබඳව සුමංගල විලාසිනියේ දැක් වූ අර පැන්තට පිළිබඳව පිළිබඳ කතාවත් ඒ විදිහටම උපුටා දක්වන්නේ. එතකොට මෙහෙම උපමා විවරණ කීපයක් දීමට හේතුව කුමක්ද? මේ තරම් වටිනා ගාථාවකට. බුදු පියාණන් වහන්සේ කිනකට නොගැලපෙන අර්ථ සහිතව නෙවෙයි මේ දේශනාව කරලා තියෙන්නේ. අටුවාචාරින් වහන්සේලා මේ ධර්මයේ රැකගන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ යම් කිසි ඓතිහාසික හේතුවක් නිසා මේ ගැඹුරු නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියක්ම වෙන එකක් තබා පාඨාන්තර පිළිබඳව ශුද්ධියක් නැතිව අටුවාචාරින් වහන්සේලාට කරගියාගත් දෙයක් හැකි දෙයක් නොමැතිව මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙම ගන්නවා නම් මේක මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා. කොහොම අනියත වශයෙන්ම කියනවා. මේවා මේ විදිහට තියෙන නිසාම අප මේ විදිහට පිළිගත යුතුද? එහෙම නැත්නම් මේවා තේරුම් ගත යුතු යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් තේරුම් ගන්න උත්සාහ කළ යුතුද? කියලා අපි නුවණින් කල්පනා කරන බැලුවේ යුතුව තියෙනවා. මුල්ම දේශනාවේදී අපි සඳහන් කළා ශුන්්‍යතා ප්‍රතිසංගත දේශනා කල්යාමේදී අභාවයට යනවය. මේවායේ ගැඹුර අර්ථ යටපත් වෙනවය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ බව. ඒ අනාගත වාක්‍යයන් බොහෝ විදුවට සම්පූර්ණයෙන්ම නොවුනත් බොහෝ දුරට සත්‍ය වේලා තියෙන බවයි අපිට මේ විවරණ වලින් පේන්නේ. හොඳයි. මම අපි අද නවත්තුමු කියලා. ඒතර අපි <clears throat> ඉතින් අටුවාව හරියද ස්වාමීන් වහන්සේ හරියද කියලා අපි තීරණයක් දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි අපි තීරුම් ගන්න වටිනවා. එතකොට භාවනානු කරන භාවනා කරන පිරිසක් වශයෙන් යම් පමණකට හෝ අපිට මේ සම්පූර්ණයෙන් මේ සබ්බ සංඛාර සමතයක් සම්පූර්ණ සම්පූර්ණයෙන් තණ්හක්කය විරාග මට්ටමක් සාමාන්‍යයෙන් අපිට අධ්‍යය ගන්න බැරි වුණත් මේ කටුකුරු සන්නාසයේ විස්තර කරන මේ නිවන් තත්වයක් එහෙම නැත්නම් මේ රහත් හිතක තත්වයක් මේ ෂණමාත්‍ර මට්ටමකින් හරි යම්සි කෙනෙකුට අධ්‍යා ගන්න පුළුවන් නම් ඒ බඳු හිතක ස්වභාවය මොකද්ද? ඒ බඳු හිතක් කොහොමද හැසිරෙන්නේ? ඒ බඳු හිතක් ද්වේතාවයක් ඇසුරු කරනවද? එහෙම නැත්නම් අරමුණක බැසගෙන හිර වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අරමුණු අතහැරලා අරමුණු ඇසුරු කරන්නේ නැතුව අරමුණු උපාදාන කරන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව ඉන්නවද? මෙන්න මේ වගේ අර්ථයකින් අපිට එතකොට මේ දේවල් දිහා පොඩ්ඩක් ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන්. ඒත් යම්සි යෝගාවචරයේ විශේෂයෙන්ම විපස්සනාවක් හුරු වෙලා ත්‍රිලක්ෂණය හොඳින් වටහාගෙන ටික ටික ටික ටික ඔය අනිමිත් සමාධියක්, ශුන්‍ය සමාධියක්, අපන්දි සමාධියක් ඔන්න ඒ වගේ පැතිවලට කිට්ටු කරනකොට පොඩ්ඩක් හරි වටහා ගන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. ඒක අතකින් අර අරමුණු ග්‍රහණය නොකරන ඒබඳු සිතක ස්වභාවය. ඒබඳු හිතක තියෙන්නේ කාතකින් මේ අරමුණු ග්‍රහණය නොකරන, උපාදාන නොකරන ඒකාතකින් අරමුණු වලට හේතු නොවෙච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ නැවත නැවත අවධාරණය කරන පාඩයක් තමයි සතිපට්ඨාන සූත්‍රයේදී අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන පාඩේ. එතකොට මේ සතිපට්ඨානයක් වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒතර යෝගාවචරයේ හිතපත් වෙන්නේ අන්න අර අනිශ්චිත තත්ත්වයකට. ඒ කියන්නේ කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයකට. අරමුණක් ඇසුරු නොකරන තත්ත්වයකට. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා ඊළඟට නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක්වත් උපාදාන කරන්නේ නැහැ කියලා. එතකොට අපිට තේරෙනවා එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපදාවක් පුහුණු කිරීම තුළින් ඒ ළඟා වෙන හිතේ මට්ටම එතකොට මේ කටුකුරුන් සන්නාසය විස්තර කරන විවරණයත් එක්ක සෑහෙන ගැළපීමක් තියෙනවා. ඒ වගේමයි මේ විඥානං අනිදස්සනං කියන මෙන්න මේ ගාථාවටත් සෑහෙන ගැඹුරක් එනවා කටුකුරුන් සන්නාසය දෙන මේ විවරණය හරහා. ඉතින් අපි ඒ මේ ඒ අනුව අපිට පුළුවන් එකාතකින් මේ බුදුරජාන් වහන්සේ සෑහෙන්න ගැඹුරකින් විස්තර කරපු මේ ගාථාව. අර ස්වාමින්වහන්සේත් බොහොම දාර්ශනික ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ අර මේ ලෝකේ කොහෙද මේ සතර මහා ධාතු නිරුද්ධ වෙන්නේ කියලා එහෙම අහපු ඒ ස්වාමීන් වහන්සේගේ එහෙම නැත්නම් මේ ගාතාවට මුල් වෙච්ච ප්‍රස්තුතයේ තිබිලා තියෙනෙත් බොහොම ගැඹුරක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ඒකට මේ ආවට ගියාට මේ මිනිස්සෙගේ සුභ අසුභ සම්බන්ධ කරගෙන මිනිස්සෙගේ දිග කොට සම්බන්ධ කරගෙන උසමහත සම්බන්ධ කරගෙන එයාගේ විරූපී සුරූපී සබාය සම්පූර්ණ සම්බන්ධ කරගෙන අර්ථකථනයක් දෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ තරම් ලාමක උත්තරයක් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අර ස්වාමීන් වහන්සේ අහන්නේ මහා දාර්ශනික ප්‍රශ්නයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දීපු අර්ථකථනය එතකොට මේ කටුකුරුන් සානාසයේ දෙන අර්ථකථනයත් එක්ක ඉතින් අපිට හිතෙනවා යම් පමණකට සාධාරණයි කියලා. ඉතින් අපි ඒ මේ වචනයත් එක්ක එහෙනම් අදට අපේ ධර්ම සාකච්ඡාව නතර කරමු. ඉතින් මේ අපි සාකච්ඡා කරපු දේවල් සම්බන්ධයෙන් කාට හරි දේවල් අහන්න තියෙනවා නම් ඉතින් එහෙම නැත්නම් මේ අද කරපු දේවල් සම්බන්ධයෙන් හෝ මෙතෙක් මේ කෙරිච්ච නිවනේ නියම දේශනා සම්බන්ධයෙන් යම්සි දෙයක් දැන තියෙනවා නම් අහන්න අවස්ථාව තියෙනවා තියෙනවා. එහෙම නැත්නම් අපි මේ දෙවියන්ට ඥාතීන්ට පින් දීලා අද සාකච්ඡාව අවසන් කරනවා. පටිනිස්සග්ග oh. oh. නෑ. පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැරීම කියලා අර්ථය. සබ්බ උපදි පටිනිස්සග්ග. ඒක තමයි සබ්බූපදි පටිනිස්සග්ග වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් උපදි කියලා පෙන්නනවා මේ කියන්නේ අපි මගේ කියලා අල්ලගත්ත ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ උපදි කියන වචනය පැති කීපකින් විස්තර කරනවා. එකක් තමයි මේ සංඛාර උපදි. එමේ කියන්නේ මේ මේ ස්කන්ධ උපදීන් වශයෙන්. දැන් අපි මේ හදාගත්ත ඔන්න හිතක් තියෙනවා, නැත්නම් රූපයක් තියෙනවා, අපි හදාගත්ත සංඥා ගොඩක් තියෙනවා, වේදනා ගොඩක් තියෙනවා. මෙන්න මේ වගේ අපි හදාගත්ත මේ උපදි ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ උපදීන් සියල්ල අතහැර දැමීම තමයි එතනින් අදහස් වෙන්නේ. ඊට අමතරව උපදි කියලා කියනවා හැමතිස්සම දැන් හිතන්න අපි දැන් කොහේ ගියත් අර මමෙක්ව අර්ථ දක්වන ස්වභාවයක් තියෙනවානේ. ආ මම ඇවිල්ලා මෙන්න සිංහලෙක්. මම ඇවිල්ලා පිරිමියෙක්. මම ඇවිල්ලා ගැහැණියෙක්. මම ඇවිල්ලා අම්මා කෙනෙක්. මම ඇවිල්ලා තාත්තා කෙනෙක්. මගේ අධ්‍යාපනය මෙන්න මේකයි. මගේ මම ඇවිල්ලා භික්ෂුවක්. මෙන්න මෙහෙම කියලා අර මමෙක් අර්ථ දක්වන පුජ්‍යල ස්වરૂපයක් හැමතිස්සෙම උලුප්පා දක්වන අපි හදාගත්ත නිරන්තරයෙන් අපි ඔළුවේ අරගෙන යන ස්වභාවයන් තියෙනවා. මේ ඔක්කොම ආයන්නේ ආයත් වෙන්නේ උපදි ස්වභාවයක. ඒතර අපි මෙන්න මේ මේ දේවල් රැකගෙන මේවා තුල හිර වෙලා ඉන්න තාක් බුදුරන් වහන්සේ වෙන්නන විදිහට අපේ තුල සම්පූර්ණ විමුක්ත ස්වභාවයක් නැහැ මේ හිතේ. මොකද අපේ හිතේ හැමතිස්සෙම මේ හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවානේ. හදාගත්ත මමත්වයක් තුළ හිර වෙච්ච ගතියක් තියෙනවා. අන්න මේ දේවල් ඔක්කොම ඒතර සංසිඳෙන්න ඕනේ. මේ දේවල් ඔක්කොම ඒතර අතහැරෙන්න ඕනේ. අන්න ඒක තමයි ඒතකොට සබ්බූපදී පටිනිස්සග්ගයක් කියලා එහෙම විස්තර කරන්නේ. ඒ හිතින් මමයි මමයි කියලා මගේයි මගේ කියලා අල්ලගෙන තියෙන ඒ සියලුම උපදී. දැන් අපි සාමාන්‍යයෙන් ඔකට ඇසෙට්ස් කියලා කියන්නේ මේ වත්කම් කියලා ප්‍රදේශයක් අපි සඳහන් කරන්නේ ඒ අපි වත්කම් කියලා සලකන මගේ වත්කම් කොටස මෙන්න මේ ටික. මගේ දෙමව්පිය මේගොල්ලෝ මගේ දරුවෝ මේවා මගේ ඉඩ ගණන් ටික මෙන්න මේ ටික මගේ අධ්‍යාපනය මෙන්න මේක මගේ නිලදල මෙන්න මේක මේ ඔක්කොම එතකොට මේ උපදි වලට අයිති. අන්නේ සියලුම උපදීන් තමයි ඒතකොට මෙතන මේ අතහරිනවා කියලා කියන්නේ. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ සියලුම උපදීන් අතහරිනවා කියන්නේ මේ භෞතික අර්ථයකින් එයා මේ මේ කියන්නේ අපි තුමු දැන් යම්සේ ආයතනයක සේවය කරන කෙනෙක් කියලා. එයා ඒ රසායන රසාව අතහැරලා දානවා කියන අර්ථයෙන් නෙමෙයි මෙතන මේ ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ මේ නිවන අත්දකින අවස්ථාවකදී එයා එතකොට සම්පූර්ණ මේ දේවල් ග්‍රහණය කළා නැහැ. ඒකෙන් හදාගත්ත ලෝකයක එයා පුජ්‍යල ස්වરૂපයක් අරගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒ වුණාට එයා තේරුම් ගන්න දෙනවා මේක මේ తాවකාලික අර්ථයක් මෙතන තියෙන්නේ. මෙතනදී මට తాවකාලිකව පලන්නපු ඔටුන්නක් තියෙනවා. මේක මේ භූමිකාවක් මම රඟපානවා මේ අවස්ථාවේදී වැඩේ කරගන්න. කියලා අර එයා ප්‍රඥාවෙන් සම්මුති මට්ටම එයා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අන්න ඒක අත්හැරලා දාලා තියෙනවා. එතනදී කිසිම ඒ දීපු නිලතලයක්වත් වත්පොහසක්කමක්වත් එයාගේ හරක බාන ගේදොර වටපිටි වතුපිටිවත් මේ කිසිම දෙයක් ඒතකොට ඒ හිතේ ග්‍රහණය වීමක් නැහැ. එතකොට ඒක සම්පූර්ණයෙන් මේ IT මගේ කියලා හඳුනාගත්තේ කිසිම දෙයක් අල්ලන්නේ නැති ඒ සියල්ල අතහැරපු අතහැරදාම ස්වභාවයක් තමයි ඒකට තේරුම් ගන්න තියෙන්නේ. ඒකට ඒකට අපි සාමාන්‍ය කරන සබ්බූපති පටිනිස්සග්ග කියලා. ඇත්තටම මේ අපිට සාමාන්‍යයෙන් අපේ තියෙන භෞතික දේවල් එක අතරින් අතහරින එක එච්චර අමාරු නෑ යටින් බැලුවහම. මොකද අපි තුමු දැන් කෙනෙකුට සල්ලි තියෙනවා. කවුරු හරි සල්ලි ටිකක් කිව්වහම සල්ලි ටිකක් දෙනවා. අපි තුමු ඊටත් තවත් ටිකක් එහාට ගිහිල්ලා ඔන්න සමාලාවට තමන්ගේ ඉඩ කඩන් ටික ඔන්න පන්සලකට පල්ලියට හරි දෙන්න වුණත් පුළුවන් කෙනෙකුට. නමුත් අර කෙනෙක් හදාගත්ත ප්‍රතිරූපය අතරනවා කියන එක කෙනෙක් හදාගත්ත මමත්වය අතරනවා කියන ඊට වඩා හරි ගැඹුරක් තියෙනවා. ඒ නිසා ඉතින් ධහමෙත් විස්තර වෙනවා මේ උපදි ටික අතරනවා කියන එක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ත්‍යාගය කියලා. පරම පරමෝචාගෝ යදිදං සබ්බූපති පරිනිස්සග්ගෝ. ලෝකේ තියෙන පරම ශ්‍රේෂ්ඨම ත්‍යාගය තමයි කියනවා මෙන්න මේ උපදීන් ටික අතහරින. අන්නේ මේ බඳු අත් එක්ක තමයි මේ උපදි පරිනිස්සග්ගය කියලා කියන්නේ. එහෙමම කියන්නත් බෑ. ඉතින් අපි ටික ටික අතහැරමින් යන බාරයක් තමයි තියෙන්නේ. අපි දැන් අපි දානයක් දීලා අපි ගාව තියෙන ටිකක් බරපතලම වශයෙන් තියෙන අපි ගාව තියෙන ලෝභය ඔන්න පොඩ්ඩක් අතහරිනවා අපි. ඒතරත් අතහැරීමක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ يعني එක අතකින් මේ නිවන් මාර්ගයේ එක පාටම සම්පූර්ණ වීමක් නෙමෙයිනේ. මේක බොහොම අයන්නෙන් يعني දසනේ දසනේ පියවරෙන් පියවර යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු අපි අපේ දෙයක් අපි බොහොම දුක් මහන්සියලා හම්බ කරගත්තු දෙයක් අපි අතහරිනවා. අපි දානයකට දෙනවා. අන්න එතනක් තියෙන අතහැරීම. ඊළඟට අපි හිතමු ඊළඟට අපේ තව ඉන්හිහාට ගිහිල්ලා අපි හිතමු දැන් අපේ සිතුවිලි දිහා බලන් ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ මේ හිතුවිලි සිතුවිලි වලට අපි වග කියන්න ඕනේ මේ සිතුවිලි මගේ කියලා අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ. දැන් 아무ත් අපි භාවනාවක් කරන්න ගියාම මේ සිතුවිලි සිතුවිලි වශයෙන් තේරුම් ගන්නවා. අන්න සිතුවිලිත් අපි අතහැරලා දානවා. ඒකත් තියෙන අතහැරීමක්. ඊළඟට අපි තවත් එහාට ගියාම දැන් අපි හිතමු අපේ හිතේ යම්කිසි ආතතියක් ගොඩනගෙනවා. ඔන්න දැන් මගේ විදිහට දේවල් සිද්ධ වුණේ නැත්තම්. දැන් හිතන්න මාක් හරි අපි වැඩක් කරගෙන යනවා. මම බලාපොරොත්තු වෙච්ච යම්කිසි රාමුවක් තියෙනවා. මේ විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ. අනිත් අය වැඩ කරන්න ඕනේ මෙන්න මේ විදිහට. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොටත් ඉතින් අතහරිනව සිද්ධ වෙනවා. අතහරිනව සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අපි කොහොමද මේ මමෙක් හදන්නේ කොහොමද? ඊළඟට අල්ලගන්නේ කොහොමද? ඉතින් ඒ වෙලෙදි කොහොමද අතහරින්නේ? ඉතින් මේ වගේ හරි ප්‍රායෝගිකව හිතන්න වෙනවා කොහොමද මේ ටික ටික ටික ඒ කියන්නේ කොහේ හරි අපි උපාදාන කරගෙන තියෙනවා නම් කොහේ හරි ග්‍රහණය කරගෙන තියෙනවා නම් ඒ හරහා ආතතියක් එනවා. ඒ හරහා දුකක් හට ගන්නවා. එතකොට ඒ බඳු දුකක් හට ගන්න වෙලාවේදී අපිට බලන්න පුළුවන් නම් ආපස්සට ඇයි මේ දුක හට aran තියෙන්නේ? කොහොමද මේ මොකද්ද මේ දුකට හේතුව? කියලා බලන්න පුළුවන් නම් අන්න දුක්ඛ සමුදයක් හම්බ වෙනවා. එතෙන්දී අන්න දුක්ඛ සමුදය අතහරින්නයි තියෙන්නේ. මොකද අර දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කියනවා දැනගන්න කියලා. දුක්ඛ සමුදය සම්බන්ධයෙන් කියලා කියන්නේ අතහරින්න කියලා. අන්න එතකොට දුක්ඛ සමුදයක් අපිට හම්බුණා නම් දුකට හේතුවක් හමු වුණා නම් අපිට තව තියෙන්නේ ඒක අතහරින්නයි තියෙන්නේ. තණ්හක්කය කියලා කියන්නේ ඉතින් එහෙම තමයි කියන්නේ. ඒතර දුකට හේතුව වශයෙන් බුදුහාඳුරු පෙන්නන තණ්හාව කියලානේ. කැමැත්ත නැත්නම් ආශාව කියලානේ. ඒතකොට අපේ මොකක් හෝ දෙයක් සම්බන්ධයෙන් ආශාවක් කැමැත්තක් තියෙන තිබිලා නම් එතනින් දුකක් හටගන්න පුළුවන්. ඒතකොට එහෙනම් අපිට දුකට හේතුව අතහරින්නයි තමයි සිද්ධ වෙන්නේ. ඔව්. මේ අපිට සදාන්දියක් සම්බන්ධයක් වගේ අත්‍යත් කිව්වට මේ ගැටලුවක් වෙනවා තාවකාලිකව. ඔව්. තදංග තදංග පහාන විස්කම්බන පහාන කියලා එහෙම අර తాවකාලික අර්ථයකින් එතන යටපත් කිරීමක් කියන අර්ථයක් තමයි එතන සාමාන්‍යයෙන් එන්නේ. අත්හැරීම කියන එකට සාමාන්‍යයෙන් පටිනිස්සග්ග කියන වචනේ අනාලයෝ කියන වචනේ උනත් ගන්න පුළුවන් කියන ආලයක් නැහැ කියන අර්ථය. කියන්නේ ඊළඟට මුත්‍ති හෝ මිදීම කියන අර්ථය වගේ අර්ථයක් තමයි ගන්න වෙන්නේ නේද? ඔව්. ඒක තමයි මුල කියන්නේ ඇත්තටම දැන් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ නම් අත හැරෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ එතෙන්දී කියන්නේ කැමැත්ත අකමැත්ත කීම කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සමාහිත හිතක් ඇති කරගෙන සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාහිත හිත පාවිච්චි කළා මේ සංස්කාර ධර්මයන් හොඳට නිරීක්ෂණය කරනවා නම් හොඳට යා පරීක්ෂණයට භාජනය කරනවා නම් එයාට ඒ තුලින් යථාර්ථයක් වැටහෙන්න ගන්නවා මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවය යාට වැටහෙන්න ගන්නවා සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහුණා නම් ඉබේටම අතහැරෙනවා කියනවා ඒ කියන්නේ යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා මේ යථාභූත ඥාන දර්ශනයක් ඇතිවීම ඒක නිබ්බිදා පිණිසයි. ඒක ඒ වෙලාවේදී ඇත්තටම අපි බලෙන් ඕක අතහරින්න ඕනේ එහෙම කියලා ඉතින් අපි සාමාන්‍ය හිතන්නේ එහෙමනේ. දැන් එතකොට නිකන් මහා අතහැරීම කියන එක වදයක් වෙනානේ. එහෙම එහෙම එකක් නෙමෙයි බුදුහාඳුර පෙන්නන්නේ. ඒක මේ මේක මේ බලෙන් අතහැරීමක් නෙමෙයි. එයා අවබෝධයෙන්ම අතහැරීමක්. එයාට අවබෝධයෙන්ම තේරෙනවා මේකේ මේ මගේ කියලා ගන්න දෙයක් නෑ. මේක ග්‍රහණය කරන්න දෙයක් නෑ. මේකද මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. කියලා ඒක නැවත නැවත දැකලා දැකලා දැකලා දැකලා පෙනිලා තේරිලා එයාට ඉබේම ඒක අත්හරිනවා කියන එක එතකොට බරක් නැහැ. අත්හැරීම කියන එක එයා එයාට සැපක් බවට පත් වෙනවා නේද? අත්හැරි දැන් එයා ග්‍රහණය කිරීමයි එයාට දුකක් බවට පත් වෙන්නේ. මොකද ග්‍රහණය වීම තුල, උපාදාන වීම තුල එයා දුකක් විඳිනවා. එහෙනම් ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අතහරින්න වෙනවා. ඉතින් එයා මොකද කරන්නේ? දුකෙන් නිදහස් වීම සඳහා අන්න අතහරිනවා. දුකෙන් නිදහස් එතකොට අතහැරියාම එයාට එනවා සැපක් දැනෙනවා. නේද? අතහැරියාම ඥාන සැපක් දැනෙන්න ඕනේ. මොකද දැන් ගැඩිව ගහනයක් නැහැ. අතහරින්න කියලා දැන් අපිට වෙලා තියෙන හුඟක් වෙලාට අපි ආත්ම දෘෂ්ටියකින් ගන්න. මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා අපි මුලින් ගන්න. ඉතින් ඒ ආත්ම දෘෂ්ටියම ලොකෝ සක්කාය දිට්ඨියක්නේ. ඉතින් ඒ සක්කාය දිට්ඨිය තමයි ප්‍රබලමම අපි ගාව තියෙන්නේ. ඒක තමයි මුලින්ම හදාගන්න තියෙන්නේ. ඒක කැඩලා ගියා නම් පොඩ පොඩ පොඩ පොඩ ඊට පස්සේ ඉතින් අතහැරෙනවා කියන එක ප්‍රතිපදාවක් වශයෙන් ඊළඟ ටික ටික ටික ටික සිද්ධ වෙවි. ඔව් ඇත්තටම මේ කටුකුරු සානාසේක දේශනා ආශ්‍රයෙන් පොඩ්ඩක් විස්තර කරනවා නම් ස්වාමීන් වහන්සේ මීට වඩා වෙනස් උපමාවක් දෙනවා. දැන් අර නීල මහ යෝධය ගැන අහලා තියෙනවද? අර ඒ දවස්වල ගජබා රජුරුවන්ගේ කාලෙදී මේ මේ ඉන්දියාවේ ප්‍රදේශයක් ආක්‍රමණය කරන්න ලංකාවේ සේනාව ගියාලු මූද තරණය කළා. ඒ මූද තරණය කළා යනකොට ඉස්සෙල්ලා ගිහිලා තියෙන නීල මහා යෝධයා එයා යගදාවක් අරගෙන කෙලින්ම මූදට පහරක් එල්ල කරනවා. ප්‍රහාරයක් ප්‍රහාරයක් එල්ල කරාම මූද දෙබෑ වෙලා සම්පූර්ණ වතුර පහර මූද يعني මූදේ පතුල පේනවලු. ඊට පස්සේ අන්න සේනාව එළියට එගොඩ වෙනවලු. එගොඩ වුණාට පස්සෙලු ආයෙත් මුදහා වෙන්නේ. කටුසාරස ඔය වගේ උපමාවක් දෙනවා අන්න සෝවන් වෙනවා කියන වගේ අර්ථයකට. කියන්නේ මෙතන සම්පූර්ණයෙන්ම නිකන් හිත සංස්කාර වලින් වැහිලා මේ ආතුර වෙලා තිබිච්ච සබහායක් තමයි මුලින් තියෙන්නේ. නමුත් අන්න ප්‍රඥාවෙන් දැඩි ප්‍රහාරයක් වැදුනහම අර නිකන් පතුල පේනවා වගේ සම්පූර්ණයෙන්ම අන්න මේක తాවකාලිකව ඔන්න අයින් වෙනවා. අන්න පතුල දැක්ක හැබැයි. හැබැයි තාම මේ පතුල පවතින්නේ නැහැ. අර යගදා ප්‍රහාරයේදී වතුර ඈත් වුණා. නමුත් ඒකේ මේ ශක්තිය ගිය ගමන් ආයෙත් ඇවිල්ලා වතුර හා වෙනවා. අන්න වගේ දේවල් තමයි ඉතින් සානසෙන් මෙතන මතක් කරන්නේ. ඒ කියන්නේ අර භාවනාවක් කරගෙන යනවා ත්‍රිලක්ෂණයක් වඩ아가ගෙන යනවා. ඒකේ යම් උච්ච අවස්ථාවකට පැමිණියට පස්සේ අන්න යම් අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා හැබැයි ඒක ඒක තාම මේ 100ට 100ක් මුළු ජීවිත කාලයම පවත්වන තරම් ප්‍රබල නැහැ. හැබැයි යා දැක්කා පතුලක් වෙනවා. එහෙම සබහක් තියෙනවා කියලා යා දැක්කා. මෙහෙම මෙතන කෙනෙක් නෑ, මමෙක් නෑ, පුජ්‍යලයක් නෑ. මෙතන ඇතින් නැතින් සබහායක් තියෙන්නේ කියලා බොහොම ගැඹුරින්ම දැක්කා. දැක්ක හැබැයි ඒ දැක්කට මේ ආයෙත් හා වෙනවා. ආයෙත් ඉතින් ආයෙත් මේ ආයෙ මමත්වයක් ඉන්න ගන්නවා. ඉතින් අන්නේ වගේ තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අර ඊට පස්සෙත් හැබැයි ආ දිගටම කරගෙන යනවා වැඩේ. හැබැයි දැන් එල්ලයක් ඔස්සේ. දැකපු නිශ්චිත මේ මේ දිශාවක් තියෙනවා. ඒ දිශාව මුල් කරගෙන දැන් එයා යනවා දිගට දිගට දිගට. ඒතකොට තමයි අන්න ඒ දැකපු දිශාව තව තව තව තව පිරිසුදු වෙවි පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන්නේ. එහෙම තමයි හිතාගන්න වෙන්නේ අපිට. හොඳයි. ඉතින් අපි අදත් නාඩි මතන්නේ පැයකට වැඩි වෙලාවක් හදත් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එතකොට ගිය මාසේ ඇත්තටම 22 වෙනිදා මේ අතිපූජනීය කටුකුරුඳ ඥානানন্দ සානාංශය අපවත් වෙලා වසරක් ගෙවුණා. ඉතින් ඒ නිසා අද අපි මේ සියලු දෙනාම එකතු වෙලා රැස් කරගත් මේ ධර්ම සාකච්ඡා පවත්වලා නැත්නම් උන්වහන්සේ මේ බොහොම අමාරුවෙන් ඒ කාලේ මේ වර්තමාන කාලේ වගේ මේ පහසුකම් තිබිලත් නැහැ බොහොම පරිශ්‍රමයක් දැරලා මේ කරුණු එකතු කළා රැස් කළා මේ දේශනා කරපු දේශනාවන් තමයි අපි මේ විග්‍රහ කරන්න නැත්නම් සාකච්ඡා කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් අපි මේ අද දවසේත් එකතු වෙලා අපි රැස් කරගත්තා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ සියලුම කුසල් මුලින්ම ඉතින් මේ දේශනා මාලාව ඉදිරිපත් කරගුවේ අතිපූජනීය කටුකුරුන් සන්නාංශයට අනුමෝදන් කරමු. උන්වහන්සේට උතුම් නිවන් සාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සාකච්ඡාව තුළින් රැස් කරගත්තා වූ සියලු කුසල් උතුම් නිවන් සාවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා